අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගත්ත දවසේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාව ආරම්භ කරමු කියලා. ඒකෙදිත් අපි කරගෙන යන භාවනාවට නැත්නම් මේ දීලා තියෙන උපදේශ වලට අදාළ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. අනිත් ප්‍රශ්නය කියන්නේ සාමාන්‍ය භාෂාවට වාන්තර පිටු දැකලා ඒකට මෙතන එන අයගේ භාවනා දියුණුවට හේතු වෙන මිස අනිත් ප්‍රශ්න වල තියෙනවා නම් අපි විචු මහත්යාවකපත් කරනවා නියෝජිත කිරි විද්‍යාවන්ත කරගන්න ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ මා මූලික ස්ථානයේ වශයෙන් භාවනා කරන්නේ පිළිදීන හැකියීමයි මා සෑම ජනකම වාගේ පැයක් සක්මන් කළ ආර්යයන්ට යන්නේ මේ වලට යෝගීව මොහොතීක සිදුවන සමාධියේ මඩගෝලින් වේදනා අත්විඳින්නේ එතර එතරම නැමි ඉන්පසු පරිණාමක වලදී කැස්සක් කිවිසුමක් විය ඒ තිබුණ සමාධියට බාධාක් වුණේ නැත ඊට පසු දිගටම භාවනා කරගෙන යන විට භාවනා අරමුණෙන් සිත දුරින් පවතිනා මෙන් තිබී පින්වීම හැකලීම සිතත් සම්බන්ධ නොවී තිබුණි පරියන්කේ ආරම්භයේදීම පින්වීම හැකලීම විනාඩි දෙක තුනක් තිබී නොපෙනී ගොස් සුවසේ සිටියමි මේ වනට පරියන්කේ ප්‍රේකමාවක් පමණ සිටිය හැකිය නැවත සියුම්ව ඉතා සියුම් වේදනාවෙන් පීඩාවෙන් දෙමි. දැන් මේ වේදනා සියල්ල දුරු වී කයක් තිබෙනවා කියන මුදලට පත්වේක සමාධියට මුළු ශරීරයේම ශරීරයේම නැතිව සිත පමණ ඉබදමින් නැතිවෙමින් පවති නින්දට බලය ඉදිරිය පිළිබඳ ප්‍රදේශ ගෞරවයෙන් ඉලා සිටිමි ඔබම වහන්සේට නිදි මුළු යෝගී සුවේ පාදනා කර නිවන්සේ සැනසීම පාලනා කරමි. මේකේ කර්ම ඉදිරිපත් කරලා තියෙන ප්‍රදේශය බලනකොට පෙළ ගැස්මේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණාට මෙතන කාටත් වගේ හොඳ අතරතුර ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම කැමති මේ කෙනාගෙන් මේ කෙනා දීපේකනා විශේෂයෙන් සලකලා මේ වගේ වෙලාවක හරියන්කේ මුල ඉඳලා මේ හැම ජවනිකාවක් හරහාම මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක වැටහීම මම මෙතන ඉන්නවා කියන කය වැටීමේ නැත්නම් කයට අවදි වීමේ ගතිය වෙනකට වැඩිය වැඩි වෙලා තියනවාද නැත්නම් අඩු වෙලා තියනවාද කියලා විස්තර දැනගන්න කැමතියි මම දන්නේ නැහැ මම අහන එක සාධාරණ නැද්ද මම දන්නේ. එළියපෙකන කැමති දීචිලපත් වෙනවා. මම ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ මේ කියන විස්තරය හොඳයි ගොනුව පොඩ්ඩක් අඩුපාඩුකම් තියෙනවා මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන தත්ත්වයට වෙනකට වැඩිය අවදි වීමක්ද තියෙන්නේ නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එකත් එක්ක දුරස්ත වීමක්ද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ දුරස්ත වීමක් දුරස්ත වෙනස් තිබුණාට වෙනසට වැඩිය ඈතින් පේන දෙයක් විදිහට ඇසුරු කරන්න පුළුවන් ද ඔය භාවනා අරමුණ පිපිම හැකිලිම එහෙම නැත්නම් වෙන දේවල් කොච්චර තිබුණා ඉඳගෙන ඉන්න බවත් එක්ක නැත්නම් මම මම වෙමි කියන එකම තමයි ඉඳගෙන ඉන්නවා කියන එක මෙතන අදහස් කරන්නේ ඒක පේන තෙක් මානේ තියාගෙන ඉන්න පුළුවන් දක්ෂකමේ වැඩිකමක් ඇති කරගන්න පුළුවන් කියන්නේ ඒක එච්චරමයි අපිට අවසාන වශයෙන් හම්බ වෙන්නේ අරමුණක් ජීවිලයයි ඔයනේ වේදනා කරදරත් වෙලාවට ජීවිලයයි සමහරට වැඩි වෙයි එහෙම නැත්නම් අරමුණත් හොඳට උග්‍ර වෙයි. ඒක ඔක්කොම උස්පහත් වෙද්දී මම වෙමි කියන එක නැත්නම් මම මැරිලා නැහැ කියන එක මට නිින්ද ගිහිල්ලා නැහැ කියන එක මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක හැම වෙලාවෙම අස්පල්මේ තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. තියාගෙන ඉන්නකම් ඒකට සරුවච්චන් වහන්සේගේ වචනේ කියනවා නම් මේ සලායතන පැවැත්ීමේ දරතය සලායතන පැවැත්ීමේ වෙහෙස සලායතන පැවැත්ීමේ ඝර්ෂණීතිය ඒක තමයි ඉන්නවා කියන්නේ. ඒ අතරමැද මේ පැත්තේ සමහරවිට වේදන වැඩි වෙලා අඩු වෙනවා. ඒ නැත්තම් පිම්බිමැක්ලි වැඩි වෙලා අඩු වෙනවා. ඒක කොහොම වුණත් මම වෙමි කියන එක සලායතන පැවැත්මේ ධරතය අන්නේගේ ඇසුර වැඩි වෙනවනම් මම අවදි භාවයේ වර්තමාන අවදි භාවයේ වැඩි වීමක් මේක වෙන්නේ. එතකොට යාට හම්බෙන ලාභේ තමයි ඉඳගෙන හිටියත් ඇවිදිමින් හිටියත් හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් මේ මම වෙමි කියන එක අරමුණට තියෙන ඉරියව්වට තියෙන සම්බන්ධතාවය දවස් පැය 24ක් පත්තනවා. ඒක විශාල ලාභයක් හරියට ලොකු කුඩයක් අතට ගියා වගේ. අරමුණ වෙනස් වෙයි, ඉරියව් වෙනස් වෙයි, වේලාව වෙනස් වෙයි. නමුත් Taman නිතරම පේනවා නැట్లా නැති බවට, නිින්ද ගිහලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට Taman ඉන්න ඉරියව්ව මේකට කියන්නේ ඕලානික අත්ත් භාවය. Tamange මේ ගොරෝසු කය මොන ඉරියව්වේ තිබුණත් ආත් එක්ක තියෙන සම්බන්ධතාවය සමහර දුරස් වෙනවා සමහර ලඟ වෙනවා. මේකත් එක්ක ඇසුර පවත්වන කාර මේක සැපක්ම නෙවෙයි. ඇසුර පැවැත්ම සැපක්ම නෙවෙයි. නමුත් ලෝකයක් දුක් කරදර එහෙම නැත්නම් ලෝකයක් අසහන මේක නිසා නැති කරගන්න. මේක කරදරක් තමයි. පුංචි කරදරයක්. මේව නොවුනනම් හිත අතීතේ කරදර ගන්නවා අනාගතේ කරදර ගන්නවා වෙන කෙනෙක්ගේ කය කරදර ගන්නවා වෙන තැනක් කරදර ගන්නවා දැන් ඔකුයි කාවත් තමයි කරන්නේ මම මෙතන ඉන්නවා කියන එක විතර ඇසුරු කරමින් ඉන්නවා ඒකත් පීලි ගැම්මක් ඒකත් දරතයක් ඒකත් වෙහසක් ඒත් ඒක තියෙන තාක්කල් දහසකුත් එකක් ලෝකේ කරදර අපි අයින් කරනවා එනිසා මේක පුළුවන් තරම් ඇස්බල්මේ තියාගෙන එක තමයි අපි භාවනාව ඉදිරියට යන්න යන්න පුරුදු කරන්නේ එන වෙන කිසිම කෙනෙක්ගේ පණිවිඩයක් කියන්නේ වෙහෙසක්. වෙන කිසිම තැනක පණිවිඩයක් කියන්නේ වෙහෙසක්. අතීතයක් කියන්නේ වෙහෙසක්. අනාගතය කියන්නේ වෙහෙසක්. මම දැන් මෙතන ඉන්නවා ඒකත් වෙහෙසක් හැබැයි අච්චර වෙහෙසක්. ඒ නිසා මේක කියනවා සාපේක්ෂව අපි ශූන්‍යත්වයක් බුද්ධ විදිනවා. නිසා නිතරම මේ මම දැන් වෙමි කියන එක ඇසුරෙම තියාගෙන ඉන්න. මොකද මේක නාවනම් මේට වැඩි කරදරයක් වෙනවා. කබලෙන් පිටට වැටෙනවා. නිසා මේකට අන්තිමට ප්‍රේම කරන්න වෙනවා. උපයාගත්ත දෙයක්. ගොඩක් ඉන්න කරදර වළක්වා ගැනීම සඳහා තියෙන අඩයක්. ඒක කරුවට පස්සේ පේනවා උප්පත්ති ඉදලම අපි මේක තියාගෙන ඉඳලා තියෙනවා. කවදාකවත් මෙච්චර සාධනීය ක්‍රමයකට අරමුණක් විදිහට මේ ඉන්න ඉරියව්ව දැකලා නැති නිසා තමයි මේ සංසාරය දුක් විඳින වෙලා තියෙන්නේ. ඉන්න ඉරියව්ව දැකීම තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තිය කියන්නේ සැපක් නිසා නෙවෙයි. වෙන විශාල දුක්කදක් නොගැනීම සඳහා වාංගුවට ගන්න තියෙන මගේ කය තමයි. ආන්නේ විදිහට පුළුවන් තරම් බලන්න ওই ඉරියව්වේ හිටියත් හැකි තාක් දුරට තමන් ඉන්නේ ඉරියව්වේ හිත පාත්තමයි කියලා කියන්නේ ඒ කයට කරන ලොකු මෛත්‍රියක් කයත් හොඳටම යාළු වෙන්න හදන ක්‍රමයක් ඒ කෙනාට ජීවත් වීම විනෝදාංශයක් අනික කට්ටිය විහිං කරදර පටවගෙන අඬා අඬා කියෝ කිව්ව නදී නලිය ඉන්නවා එම කිනුන තේරුණාද මන්ද ඔය කියන්නේ මොකද උගව දෙනෙක් ඉල්ලන්නේ මේ මේ නිවන කියලා උගව දෙනෙක් නිවන කියන ඉල්ලන්නේ මේ මුරුක්කු වගේ ඉස්කිරිඤ්ඤා වගේ අයිස්ක්‍රීම් වගේ මොකක්ද ඒක? එහෙම එකක් නෙවෙයි. නිවන කියන්නේ මේ දරත් තදබල දරතේ පොඩ්ඩක් අඩු කිරීමක් පමණයි. ඒ කියන්නේ මම සියලු දුක් මම දැන් මෙතන ඉන්නවා කියන දුකෙන් වහලා ගන්න. මම මේ ඉන්නේ ඉරියව්ව. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මම දැන් මෙතන ඉන්නවා කියනට වෛර කරපු එකයි කිව්වම තේරෙයි ඔයගොල්ලන්ට. මුළු සංසාරේ කියන්නේ ලෝකෙ තියෙන එකම දුක මම දැන් මෙතන ඉන්නවා කියන එකට කරන වෛරය. ඒ වෛරය තියෙන මිනිහට මොන රජතප හම්බුණත් දැනුම හම්බුණත් ඉතින් විඳවනවා. කොච්චර දුක්පත් වුණත් කොච්චර මෝඩ වුණත් මම දැන් මෙතන ඉන්නවා කියන එක සම්පත්තියක් කියලා දන්න මනුස්සයට නිවන කනගා. ඉතින් මේක කියලා දෙන්න අමාරු කොළඹ හතේ කට්ටියට. කොහොමදක් තමයි. මේ යන මේ යන ව්‍යාපාරත් එක්ක මේක කියලා දෙන්න ගියාම මම විතරක් කොටු වෙනවා ඒක නිසා කිකී කරපු අවමානෙට කෝකා ගියයි වෙල්මාවට කියලා මට අරන්නේට යන්න හිතෙනවා අපි යන ඊගා ප්‍රශ්න කරු ස්වාමීන් වහන්සේ මම දිගට පැයකමාරක් පමණ වෙලා උදේ වරුවේ භාවනා කරන යෝගී වී මුලින් සතර කමකට කමඨහන වඩලා මම ආනාපාන සතිය ආරම්භ කරමි මේ ආරම්භ කරන දෙවෙනි පෙරේදී මුලින්ම ඉස ප්‍රදේශයේ නිවැරදි කතියක් දැනේ ඉන්පසුව සිය නබුරු පස ඉස මුදුනේ පැත්තර වෙන්නට උණුක් වීමක් වගේ දැනේ ඉන්පසුව එක ස්ථානයක වේදනාවක් හටගනී වේදනාව මෙනෙහි කිරීමේ මේ භාවය නැවත ආනාපාන සතිය වැඩිම ආරම්භ කරගෙන නැවත වේදනාව හටගනී අමරෙම පැය තුන හතර කාලය අතර පැය කාලක භාගයක විවේක ගනිමින් භාවනා කරන්නේ. මේ දැරට ස්වභාවයක් පවන්න සිට අදගත් බව දන්නෝමි මම භාවනාවේ දැරට අවුරුද්ද පමණ කාලයක් නිරතව සිටිමි. මට මේට සාධාරණ පිළිතුරක් දෙන්නේ දෙපා නැමැති ඉලා සිටිමි. මේට යෝගී ප්‍රාර්ථනාවක් අවුරුදු 56. මට කියන්න තියෙන්නේ මේක පැහැදිලි උත්තරයක් තියෙනවා මේකට සක්මන. මේක සක්මන පිළිබඳ වචනයක් සඳහන් කරන නිසා මම කියනවා මේ පැය තුනේ 50ක කාලයක් සක්මනට පාවිච්චි කරනවා. ඒක ගොඩාක් කරදර අඩුයි. ඉතින් මම මේක සඳහන් කරන නිසා මම විස්තර කරන්නේ සක්මන කරන්නේ නැති කෙනෙක් විදිහට. දෙවෙනි එක තමයි මේ සුමානය තුළද මේ වේදනාව කරදර කරද්දී තමයි ආනාපානය දැක ගැනීම හැකියාව වැඩි වීමත් වෙලා තියෙන නැත්නම් වේදනාවට වෛරය වැඩි වීමත් වෙලා තියෙන කියන කාරණාව තමයි මට උත්තර දෙන්න. යම් ප්‍රමාණයක වේදනාවක් තියෙන ඒ තියෙද්දි මට යම් ප්‍රමාණයකට ආනාපානයට ඉන්නේ ඒකට සම්බන්ධව පවත් ගන්න බැරි වෙන වෙලා තියෙන්නේ. අත්තන පුළුවන්කමද වැඩි වැඩි වැඩි පවත් ගන්න පුළුවන්කම වෙලා තියෙන්නේ නැත්නම් මේ එන වේදනාව දැන් සුමානයක් වුණාට කරදර කරා කියලා වේදනාවට තියෙන වෛරයට වැඩි වෙලා තියෙන කියන එකයි මට දැනගන්න. කැමැතිද මේ පිටිපස්සේ මේක නතර කිසේ අතකොට කුසඟ මගේ පළවෙනි ප්‍රශ්නේ සක්මන් කරනවාද කියන එක දෙවෙනි එක මේ වේදනාව පවතිද්දී ආනාපානය කිරීමේදී ආනාපානය විනිවිද දැකීමේ හැකියාව පිළිබඳව පුළුවන් නම් ප්‍රකාශ කරන්න. සක්මන් කරන පටන් ගන්නවා. ඒ සක්මන් කරන මේ වේදනාව වෙන නිසාම සක්මන පාවිච්චි කරා ඒ භාගයක් විතර ඊට පස්සේ ආයෙ මේ ආනාපානසති වලම පටන් ගත්තා මම ආනාපානසති නැවතුනේ අද මෙහෙම කරනකොට මේ ගොඩාක්ේ වේදනාව සම්මනේ වුණා තාම අඩුවෙන් දැනෙනවා තාම මගේ දෙවෙනි ප්‍රශ්නේ ඉතුරුලා තියෙනවා යම් ප්‍රමාණයට දැඩි හොත් ලාවට දැනෙන වේදනාවක් තියේදී ඒක හරහා ආනාපානිය බැලීමේ දක්ෂකමක් මේ කාලය තුල වැඩෙනවා කියන්නේ. එතකොට කොහොමද කියන්නේ වේදනාව නැතිකොට ආනාපානිය මෙහෙමයි වේදනාව ඇතිකොට ආනාපානිය මෙහෙමයි කියලා දෙක කියන්න පුළුවන් ද විස්තර සපයලා. වේදනාව කරදරයක් නැතිකොට මට ආනාපානිය වැඩෙන්නේ මෙහෙමයි. වේදනාව බලවත් වෙනකොට මෙහෙමයි වේදනාව අඩු වෙනකොට මෙහෙමයි කියලා වේදනාව අනුගමනය වේදනාව මෙනෙහි කරනවා ආනාපානසතිය නාම ඒක හොඳ නෑ. ඒක නැති කරන්න තමයි මම මේ ගෙනියන්න හදන්නේ. එහෙම ඒ අලුතෙන් ආපේ අමුත්ත නිසා තමන්ගේ පරණ ජීවිසුම විග්‍රහ කරන්න එපා. බලන්න මේ වේදනාව ආවට පස්සේ වේදනාව තියේදී ආනපානෙ කොහොමද වේදනාව නැතිකොට ආනපානෙ කොහොමද කියලා බැලුවොත් අපි කියන්නේ ඒකට වේදනාව හරහා බලනවා කියලා. වේදනාව විනිවිද බලනවා කියන එක තමයි විපස්සනා කරනවා කියන්නේ. වේදනාවක් එනකොටම ආනපානෙ බහා තබල වේදනාව මෙනෙහි කරනවා වගේ ඉදියොත් එහෙම වෙන්නේ මේ ලොකු ශාන්තිය පාවිච්චි කරන්නේ ආනාපාන අනදර කරා. ආනාපානෙට අරි ආදු කරා. ආනාපානි ඕනෑම බහැර කරා. එතකොට අපි අර එන වේදනාව ගෙට ගත්තා. විශේෂ කරලා විශේෂ සමුත්‍යක් විදිහට කරගත්තාම ආනාපානෙ අනදර වෙනවා. ඒ වෙනුවට කියන්නේ මේ වේදනාව තියෙද්දි ආනාපානෙ බලන්නයි මට දැන් අවස්ථාව ලැබිලා තියෙන්නේ. උතට මෙතෙක් කල් බැලුවා ආනාපානෙ වේදන නැතුව, දැන් බලනවා ආනාපානෙ වේදන නැතුව. දෙකේ වෙනස සපේලා කියන්නේ කී ගමන් සම්පූර්ණ වේදනාව වේදයක් ප්‍රතිවේදයක් බවට පත් වෙනවා. මේ ශාසනයේ ප්‍රතිවේදය කියලා කියන්නේ ඥාණයට. එන්න ඥානයක් ඉන්නේ වේදනාවක. පළවෙනිම ප්‍රධානම චතුරාර්ය සත්‍ය ඥාන තමයි දුක්ඛ ඥානය. ඉතින් දුක්ඛ ඥානෙ ගෙතෙනකොට අපි ඒක පාවිච්චි කරන්න ගන්න නැත්නම් ඉතින් එතකොට අපි වෙන්නේ අපි ගිය ගමනේ පරමාර්ථය ළඟනකොට පෙර මේ පාවා දීලා තමයි. එච්චර මතක තියාගන්න මේ වේදනාව වෙන්නේ මේ වේදනාව කීටි ආනපාන කොහොමද වෙන්නේ නිසිල ආනපාන කොහොමද කියලා. ඒකට යන්න දැන් ඔය දෙකෙදි මම කතා කරන මාතෘකාවට උපක්‍රම දෙකක් තියෙනවා. එක මේ යම් වෙලාවක වේදනාව එනවා කියලා ලෑස්තිලා යනවා. ඒ ලෑස්ති නැකර කියන්නේ නොදකින්න ඔබ තන්නේ වෙන්නේ. එදම එනවා. ආවට පස්සේ දැන් බලන ආනාපාන කොහොමද එතකොට වෙන්නව ආවට පස්සේ කොහොමද කියලා ඒ දෙක සංසන්දනය කරනවා මේ වාක්‍යයේ මේ පොතේ සමාවෙන මේ වචනේ කිසිම තැනක ආනාපාන ගැන වචනයක්වත් විස්තර කරලා නැහැ නම විතරයි කියලා තියෙන්නේ ඒකත් ආනාපාන කරන විග්‍රහයක් සම්පූර්ණ බලා ගන්න වේදනාවක් නැති වෙනවා ආනාපාන ඊට පස්සේ බලන්න වේදනාවක් ආවට පස්සේ මේ කරදර නැතුව තියෙන වේදනාව ආනාපානිය ආපහම කොහොමද අඩු වෙනකොට කොහොමද කියලා දැකගන්න සූදානම් වෙලා යනවනම් වේදන නැති වෙලා ආනාපාන යවුවත් අඩු ගන්න වාතාවට අතුල් කරගන්න. මේ දෙකම නෑ සක්මනේ ඉන්නකොට. එතකොට බලන්න සක්මනේ ඉන්නකොට වම පේන්නේ කොහොමද දකුණ පේන්නේ කොහොමද කියලා ඒ කලදුතු කල බලය ගන්න කියලා ඒ වෙලාවේ භාවනාව යන්න. යන අරිනවයි කියන්නේ ඒ කරදරයක් නැතුව භවණ යනවායි කියලා කියන්නේ එතකොට තියෙන වමේ විස්තර දකුණු විස්තර වාර්තා කරන්න ඉගෙන ගන්න. නැත්නම් අපි වාර්තා කරන්නේ කන පින්නම් ගහන්නේ වැරදිච්ච විතරයි. වැරදිච්ච විතරයි. වේදනාව විතරයි. ඒ කියන්නේ අපි අකුසල් සමාදානයක් වෙන්නේ. කුසල සමාදානෙ වෙන්නේ එක පැත්තක දානවා. අකුසල් නේනව ගැන වාර්තා ලියනවා. ඒකට කියනවා අකුසල සමාපatti කියලා. ඉතින් මරණ මොහොතේදී නතක් වෙන්නේ අකුසලයක් විතරයි. මම දැන් මේ කියන එක තේරුණාද කියලා මම කියන්නේ සාධනීය වෙද්දී අපි කරන හොඳ දේ ගැන විස්තර ලියන්න. හරි ගිය වෙලාව විස්තර ලියන්න. ඒකත් නරක නැතුව නෙවෙයි නරක යන්නේ පිටිපසට. හොඳ දේ තමයි වාර්තාව පටන් ගන්න. ඒ නිසා ආනාපාන කරන වෙලාවේදී කරදරයක් නැතුව ඒක ලියන්න. සක්මන කරදරයක් තිබුණා ඒක ලියන්න කොහොමද විස්තර. ඒක බලන්න වේදනාව ආට පස්සේ පරියන්කේදී වේදනාව තියෙද්දී ආනාපාන කොහොමද කියලා. ඒකට ක්‍රම දෙක තුනක් තියෙනවා මේක විනිවිදයක් නෑ. සනුභාවයෙන්ම වේදනාව ආවට පස්සේ පටන් ගන්න එපාද? එහෙම කියන්න බෑ. තමන්න තේරෙනවා නම් කයට හිත පවත්තන්න ලේසි කියලා සක්මන් කරන වෙලාවේ වේදනාවට වැඩි ඉරියව මාරු කරත් කමක් නැහැ. නමුත් ඒක ඒ හරහායන්නේ තමයි හරියන්නේ. නෑ. එහෙම කියන්නත් එපා. හැම වෙලාවෙම හරහා යන්න යන්න එපා. ඒක තමයි තේරෙයි වේදනාව අල්ලගෙන වේදනාව විනිවිදින පුළුවන් වෙලාව. සමහරලාට බෙරේ යටත් වෙලා සක් කරන්න වෙනවා. ඉතින් හැම වෙලාවෙම හරහා යන්න ඕනේ හැම වෙලාවෙම විනිවිදින්න ඕනේ එහෙම කරන්නේ. ඒ නිසා මේකට තොරතුරු මාදි තව ටික දවසක් ගියාම ඔය සෙල්ලක්කාරකම හිතට එයි. සීම වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී හිත පිට යන හැම මොහොතකම නැවත මම මෙතනයි සිටින්නේ. පිට ශරීරයේ තුල පවත්වාගෙන පවත්වාගෙන බහැක උස්ම ඉකාසියෙන්නේ. මම හුස්ම දිහා බැලීමට ඉතාම ආයාසක දෙතියි. නිතරම මම මෙතන. මම මියගොස් දැක. මගේ හුස්ම තියෙනවා. අදවත ගැස්සෙනවා. සිටගෙන නොවේ. එළිනවා නොවේ. සහ දැනෙන සිටීමේදී යටිපතුල පිට සහ අකුල් පිටු වැඩි සිටින අවස්ථාවේ දකින්න. මෙනෙහි කරමින් හිත එසේ කිරීම සුදුසුද? එද සිට ඇඳුම පවා අද වෙනත දැකීම දැනීමක් ඇගේ. ඒ වැරදිද? අද පදයක පාඨනාවේදී අවසාන විනාඩි 10දී පාඨනවල ඈනුම් නියමන පවා පටන් ගැනීම. විදා ගැනීම සුදුසු බැවින් මම සීයේ පතුලගෙන බීමේ එය සුදුසුද? මේක අපි ඉස්සෙල්ලා කතා කරපු පළවෙනි ප්‍රශ්නේ සමානයි. අපිට මේ ජීවිතේ කිසි දෙයක් වෙනසක් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ කොයි වෙනස වුණත් වතුර දෙක භාවනත් නැණුම් ආවත් ඇඳුම් පිළිබඳ දැනෙන්න ආවත් වේදනාවක් මේ ඉන්න බව දන්නවනා. ඒක දකිමින් මේ කොයි දේ ආවත් ඒ කිසිම දෙයකට අපිට වද දෙන්න විදියක් නැහැ. මේ ඉන්න බව දන්න දැනුම නිසා. ඒ තමයි ඉන්න බව දැනගන්නේ අනපන වෙන්න පුළුවන්. ඇඳුම ඇඟේ ගෑවෙන්න නිසා වෙන්න පුළුවන්. වම දකුණ පොළවේ ගෑවෙන්න නිසා වෙන්න පුළුවන්. ඇමුම් යන නිසා වෙන්න පුළුවන්. වතුර දිභා වෙන්න පුළුවන්. ඒ කොයි එකත් මම මැරිලා නැති බවට නිින්ද ගිහිල්ලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට සාක්ෂියක් කරගත්තොත් අපි සාමාන්‍ය ජීව රටාවට යන්න දෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම එළඹ සිටිනවා හිත. ඉන්නේ ඉරියවට එළඹ සිටිනවා. ඉතින් මේක කිසිම ආගමික ගතියක් මේක කිසිම මේ අර අයිස්ක්‍රීම් මුරුක්කු චුජුප්සගේ දෙයක් නැතිකම තමයි කට්ටියට ප්‍රශ්නේ. මොකද මේකට මොනවදෝ බලාපොරොත්තු වෙනා නිවන කියන්නේ. මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය මතක නැහැ. ඒ නිසා කොයි වෙලාවක කොතනකෝ ඉන්න ඉරියවට හිත ගියා නම් ඒක කන්ද කුටියක් බුදුහාමුදුර වැඩ කරන වැඩ ඉන්න තැන. ඒක තමයි ධර්මය කියන්නේ. ඒන ඕනම කෙනෙක් සංඝයා කියන ගානට වැටෙනවා. ඕනම කෙනෙක් එතකොට සීලයෙන් 100ක් මඟසක්. ඉතින් ඒ තරම් සරලව මේ සෝතපට්ටි මාර්ග මාර්ග හතර ගන්න පුළුවන් නම් ඉන්න ඉරියව්වේ මේක තමයි බුද්ධ ගෞරවය මේක තමයි ධර්ම ගෞරවය මේක තමයි සංඝ ගෞරවය මේක තමයි සීලය ඒ තියෙද්දි මොන්නම ආවත් මොනවාවත් ඒ ඔක්කොම මේ ඉලෙබසිටි 100ට වර්තමාන මොහොතට එහෙම නැත්නම් කියනවා නම් ක්ෂණ සම්පත්තියට යනවා. ඒක තේරුම් ගත්ත කෙනාට සෝවාන් කියනවා. තේරුම් ගත්තේ නැතුව උත්සාහ කරන කෙනා කල්යාණ පුත්තජනයයි කියනවා. ඒක දන්නේ නැති කෙනාට අන්ධ පුත්තජනය කියලා කියනවා. සමය සාමික අපි උත්සාහ කරන්නේ මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයට ලැබිච්ච මනුස්සකයට ඉන්න ඕනම ඉරියව්වක එළඹ වාසය කරන්න පුළුවන් හැකියාව තියෙනවනම් ඒකට මනුස්සකම කියයි. කරන දෙයට එළඹ නැතුව කරනවා නම් වතු උතුරු දිහා බලන දකුණු පැත්තට යන්න හදනවා නම් ඉතින් ඒකට මම හිතන්නේ ඒකලාශයක් ගුණයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා පුළුවන් තරම් බලන්න දවස ඇතුළත පරියන්ක භාවනා කරන වේවා, සක්මන වේවා, භාවනා මධ්‍යස්ථාන වේවා, gedara වේවා, වැසිකිළිය වේවා, ගඳකිළිය වේවා. ඉන්න ඉරියව්වට හිත ගියා නම් ඒක ඇතුළේ තමයි යෝ මුළු ලෝකෙම තියෙන්නේ. ඒක අමතක කරා නම් ඉතින් මොනව දැනගත්තත් අමතකයි තමයි. ඒ නිසා මේ අහලා තියෙන ප්‍රශ්න ඔක්කොටම කියන්නේ කිසිම පැකිලෙන දෙයක් නැහැ. ඉන්න ඉරියව්වට අවදි නම් ඉන්නේ ඔලියට අප්‍රමාදී නම් ඔය කියන ඕනම වැරද්දක් ඉස්සරහට ඒ අර හරියට වටහාගත්ත වර්තමාන ක්ෂණ සම්පත්තිය නිසා තමයි නිවැරදි තැනට යොමු කරනවා. ආරම්භයේදී මේ සැකේ තමයි අපිට මේ අවබෝධයට තියෙන එකම බාධාව. ඒ වුණත් මම කියනවා අබෞද්ධයෙකුට ඒ සැකේ එන්නේ නැහැ. යා ගත්ත ගමන් මේකේ වාසිය දකින්න මොකද වර්තමානයේ හිත ගිය ගමන් අසහනේ නැති වෙනවා. වර්තමානයේ හිත ගිය ගමන් ආතතිය නැති වෙනවා. බෞද්ධයාට එන්නේ නැහැ. මොකද බෞද්ධයා හිතනවා දැන් නිවන් දකින්නකොට රැස්වි දෙන්න බෑ. දැන් රැස්වි දෙන්නේ නැහැ. නිවන් දකින්න වෙලාවේදී පූජාවක් උත්සවයක් තියෙනවා සඳුන් කුරු සොඳනේ. බෙරේට තට්ටු වෙන්නේ නැහනේ. සත්වර රසනි පොඩි නැහනේ. අඩු ගඳ නැහනේ. ඉතින් ඒකට මේක ගණන් ගන්න. නිසා මේ බිස්නස් එක හරි ලේසි අබෞද්ධයොත් එක්කයි පොඩ්ඩමයි එකයි. ඒ ළමයට කියපු ගමන් ටක් ගාලා තේරුම් ගන්න මේ වර්තමාන මොහොතේ කිසිම අසහනයක් නැහැ. බෞද්ධයයිතර කහන ඒක කො හඳුන් කූරුපත් වෙලා නැහැ. මඟුල් බෙර ගහන්නේ නැහැ. උඩ දාන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ දෙකේම තියෙන එකමයි. එදා පැහැදිලිව කියතකි මම දැන් මෙතන කියන ක්ෂණ සම්පත්තිය ලැබුණා නම් ඊට සියලු සම්පත් ඒ ටික කාලයක් යනකොට හදලා දෙයි. කොච්චරද කියනවනම් මේ වගේ ප්‍රශ්න නැහැවුවත් ඊකට යනකොට Tamanට විශ්වාසය පහළ කරලා දෙන තරම් මේක ඒකට කියන ඕපනයික කියන ගුණය උපනයන කරන සත්‍යයෙන් සත්‍යයට. මොකද එතෙන් යනකම් මේ ප්‍රශ්න අහලා මේ විශ්වාසය ඇති කරගන්නවා. අපිට ශාසනයක් තියෙනවනේ මේ කාලේ සාකච්ඡා කරන්න ඒකට. ඒ නිසා මේ ප්‍රශ්න ගැන සැක කරන්න එපා. මේ කියලා තියෙන විදිහට එළඹ වාසියකදී මම දැන් මෙතන ඉන්නවා කියන එක මැරෙලා නැහැ කියන එක ක්ලාන්ත වෙලා නැහැ කියන එක නිඳ කියලා නැහැ කියන එක සාල අවබෝධ කරගත්ත ඍජු කරගත්ත වාසනාවක් කියලා හිතාගෙන ශිල්පයක් කියලා හිතාගෙන ඉදිරියට යනවා. අවසන් ස්වාමීන් වහන්සේ ආනාපාන සති මා ආනාපාන සති භාවනාව කරන විට සිත විසිරෙන අවස්ථාවේදී ඒකට මම නැවත සීයෙන් සිතේ දුෂ්ම ලෙස බැලීමට යොමු කරමි. විවිධ විට අතීතයේදී අනාගතයේදී සම්බන්ධ සිතුවිලි පහළ වෙමි. කෙසේ හෝ මා වීර්ය කරන්නේ දුෂ්ම ලෙස හිත හිත රැගෙන යාමට මේක වඩා වෙනස් ක්‍රමයක් සිත පිළිපීම සඳහා ඇතමින් නම් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. අවතමා එසේ විසිර යන විට මෙම භාවනාව මට නොකර පෙන්න දැයි සිතර දැනේ. එවිට අනිත්‍ය මෙහි කිරීමට සිත පෙළඹි. මේ නිවැරදි කිරීමට උපදෙස් පදමි. මේකදී අපිට සතිය පිටන්න උත්සාහ කරේ නැත්නම් එහෙම නැත්නම් අපි සතිය කියන වචනේ දන්නේ නැත්නම් සතිපට්ඨාන කෙරුවේ නැත්නම් භාවනා කරේ නැත්නම් හිත පිට යනවා කියන කතාවක් නැහැ. ඉතින් හිත පිට යන අපිට එන්නේ සතිය පිටන ගියට පස්සේ. අපි සතිය පිටන ගිය පමණින් හිත පිට යෑම නතර වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතමු හිත පිට ගියේ නැත්නම් ආනපනයි. හිත පිට ගියේ නැත්නම් මම දැන් මෙතන ඉන්න බව දාන ඉරියව්වේ තිබුණා. හිත පිට ගියා නම් හිත පිට ගිය බව දාන. ඉතින් මේ හිත පිට ගිය බව දැන ගැනීම සතියෙන් වෙන එකක්ද අසතියෙන් වෙන එකක්ද කියලා මේ ප්‍රශ්න කරුගේ අදහස් කියනවා නම් මට හරි ලේසි ඉදිරියට යන්න. හිත පිට යනවා කියන එක තමයි දැනගත්තේ සතිය නිසාද සතිය නැති නිසාද කියලා කොහොමද හිතන්නේ? කැපසිට මේ අද ඔක්කොම සාපේකාරව උසහාට කැඳවන්න වෙච්ච දවසක්. කැපසිට මේක ඔක්කොටම අදාළ ප්‍රශ්න නිසා මම මේ පිටිකාරය උසාවියේ කූඩුවට නංගලා දියුරුම් ගත්තගෙන මේ සාක්ෂි ගන්න හදා. ඉතින් එහෙම නැත්තම් මම ඉල්ලා හිටිනවා මේ කියන විදියට මේක මම මේ පිටිකාරය මම හැංගිතලා කියන්නේ. හිත පිට ගිය වෙලාවේ පිට ගිය බව දැනගන්න එක සතියද නැද්ද කියලා බලන්න. දෙක යම් වෙලාවක හිත පිට ගිය වෙලාවේ නැවත ආනාපාන ගන්නේ නැතුව පිට ගිය හිතේ නන්නතර වෙච්ච එකේම ඉඳගෙන මම දැන් ඉන්නේ නන්නතර වෙන බව දැනගන්නවා නම් මම හිතන ආනාපාන ඉඳගෙන ආනාපාන කරගන්න වැඩි උඹක් සෙල්ලක්කාරයි. මොකද ඒක චිත්තනුපසන. විකිටම චිත්තම් විකිටම් චිත්තම් විපජානාති. හිත වික්ෂිප්ත නම් වික්ෂිප්ත ගන්නවා. ආනාපාන කරනකොට මොකක්ද කියලා. කටමත් ඒක වැරදිලා කියලා හිතනකොට වැරදිලා කියලා හිතනකොට මේ ආනාපාන කරනවා. එතකොට ඒක තරහ එනවා. ඊට පස්සේ අනිත්‍යක්මනේ කරන්න ආනවා. ඒක හොඳට මතක තියාගන්න හිත පිට යන්නේ මම කියලා නෙවෙයි. මගේ චේතනාවක් නෙවෙයි. හිත පිට යන එක ධර්මතාවයක්. අන්නේ ධර්මතාවයේදී සතිය පිටවන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව. නැත්නම් අදිශි ආනාපානේ නැතුව මේ වගේ සෙල්ලක්කාර කම් නැතුව මේ මහා පරාජයක් කරන්න බෑ. ඒ නිසා දැන් හොඳ අවස්ථාව ඉතිපිටි කියන පස්සේ පශ්චාත්තාප වෙන්න එපා. ඉතිපිටිගේ බව ධර්ම කණි පහන කරපු නිසා. පුළුවන් ද බලන්න ඉතිපිටි කියලා පිටගේ හිතේම තියෙදී එක්ක ඒක දැනගන්න. එහෙම නැත්නම් එතකොට හිත එනවනම් ආපන්නේ ඒත් හොතයි. හැබැයි හිත ආනපනවට පස්සේ පශ්චාත්තාප නොවන දවසේ තමයි සතිය සති බලේ බවට පත් වෙනවා. විචිත ගැන පශ්චාත්තාප වීම කොහොමදක්වත් සර්වඥාන්සේ පිළිගන්නේ ඇති වැඩක් නැහැ. කරන්න තියෙන්නේ ආවට පස්සේ ආපතන ඉඳලා ඉදිරියට යන්න නම් පශ්චාත්තාප වීමනේ නමුත් තේරෙන්න කිය တဲ့ මේ ප්‍රශ්න කරගෙනත් එක මුලට මුල දාලා කතා කරනවා නම් පිට පිට කියව දැන කලබල නොවි ඒකම ඉන්න බලන්න. ඒක අරමුණු කරනවා කියලා කියන්නේ ඒක සත්‍යයක් තමයි. ඒකට කායන ප්‍රශ්න නෙවෙයි ඒක. චිත්තානුපස්සන හැබැයි මම ඉන්නලා නෙවෙයි මෙතන එක විහිං ඇවිල්ලා අපිට පාඩමක් දෙන්න හදනවා. ඒක නිසා මේ විදිහට ක්ලිෂ්ට කරලා බලන්න එහෙම නැතුව මේ තියෙන පශ්චාත්තාපේ නැත්නම් මේ කනපින්දන් ගන්න ගැතිය එහෙම නැත්නම් ආත්ම නිෂේධනේ නැති කරලා අවදුරට සෙල්ලක්කාර විවිධාකීකරණය යටි සතිය වැඩෙන්න ඉඩ දෙන්න. ඒකෝට තමයි අන්දෝත්සාහී ගතිය ආත්ම නිෂේධනය පශ්චාත්තාපයක් නැතුව යනවා. හැබැයි ඒ මේ මං කියන පැත්තට යන්න පුළුවන් නේ සෙල්ලක්කාර මානසිකත්වයේ තියෙන කෙනෙකුට විතරයි. දැන් යෝනිසෝ මනසිකාරකයේ විතරක් නැත්නම් හැම නැත්නම් අපි වෙන්නේ අනපන හිත පිට කියනම ආය අනපන වේගෙන් ගන්න හදනවා කියන එක කියන්නේ සදාචාරවාදී. තමන්න තමන් වැඩදී ගන්න කෙනෙක්. ටිකක් අත්ත කිලම දාන යෝගයට බර කෙනෙක්. ඒ නිසා බලන්න හිත පිට කියන්නේ ඒකෙම ඉඳි සතුටක්. આવොත් ආදී ඉතියොත් සිටු දෙන්නේ. එතකොට සෙල්ලක්කාර ගතියක් තියෙනවා. අවසරයි ස්වාමීනි මොසල් දෙතුන් ආසන්න කාලයක් ආනාපානසති භාවනාවේ නිරත වශයෙන් මෑතක් වතුරුම අදවත් අදබල ලෙස මොනවාකාරම රූප පෙනෙනු අතර ඒ බාධාවක් කර නොගෙන දිගටම අරමුණෙන්ම සිත පීඩවගෙන සිටීමේ දැන් එලෙස රූප නොපෙනී ඉඳිට පෙනී ඒ දිනවල ශරීරයේ වෙනස්කම් ඉන්ද්‍රියට යාවක් සිදු වුණා දැන් පැද්දෙනවා වහන්සේගේ දේශනාවලදී මා අසාධ්‍ය වෙනවා එය සංස්කාර නිසා සිදුවන්නක් බව මෙම ගැස්ම භාවනාවට බාධා වුනි ඒ හේතුයි භාවනා කිරීම නුසුදුසුද ඒවත් සාදා මේ අර ඉස්සර නම් අවස්ථාව කිව්වා වගේ මේ ගැස්සෙන බව නැතිලා නැති බවට හොඳම සාක්ෂිය නිින්ද කියලා නැති බවට හොඳම සාක්ෂිය අසියෙන් නොවන බවට හොඳම සාක්ෂිය කරදරයක් තමයි කරදර නැතුණු බබා දොයි. ඒක මම හොඳටම දන්නවා. ඔය කියන කරදර නැති වෙච්ච කෙනා යාපනයේ සිද්ධ කරන ඔක්කොම හේතු වල දීපු ගත්තොයි. ඊට පිට වැඩි හොඳයි අවදියෙන් ඉඳගෙන මේ කර්මකට පාලනය කරගන්න බෑ. එයාට වැනෙනවා, ඉතකව රූප බලනවා, ඊටකවම මේ චිවිලි දිගේ යනවා. ඒ කොයි එකමුත් පෙන්වලා තියෙන්නේ මැරිලා නැහැ කියන එකද? ඔය ගොම්පෙලා තියෙන්නේ මට නිින්ද ගිහිල්ලක් නැහැ මේ තියෙන හොල්මන බේරන්න නැත්තම් නිින්දදී ওই විදියට කය හෙලනවා නම් කවදාවත් චෝදනා කරන්නේ නැහැ නේද? එල්ලෙන එකත් එල්ලෙනවා නිින්දදී. අවදිය තියෙනවානේ. ඉතින් තමයි ක්ෂණය තියෙද්දී මේ ඔළුව පාට වෙන්නේ නැන්නේ. ඒ ක්ෂණයක වෙන්නේ අපිට ඕන කරලා ඉස්සරහට ක්ෂණය අවදි කරගන්න. එළඹ සිටින්න. ඉතින් මේ මගේ අතකින් තමයි හිත එළඹ සිටින්නේ. හරිය දේවල් වලට වැදිය වැරදිච්ච වෙලාව. අර නැති දෙනෙක් මැද්දක එකලද සත්‍යවත් කීමේ යටි බව හොඳටම තේරෙන්නේ වැරද්දක් ඉතින් බෞද්ධයන් බෞද්ධයන් ඉඳගත්තාම කාදාක ශ්‍රී ලංකාවට ඒක නිසා සම්බවකතා කරන කෙනෙක්ට බුදුරජාණන් ශ්‍රේය කියලා කියන්නේ කුසලතුම සංකතා ඒසය වැරදි වෙනවා නමුත් මේ වැරද්දදී හොඳට තේරෙනවා පීඩි ගන්න වගේ තේරෙනවා පිටිම තියෙනවා වගේ තේරෙන ඔළුව වැඩෙනවා. ඒ තුන දෙන්නේ නැහැ. මුළු වැඩ බැහැන වෙලාවේ තමයි කියනවා හරි දැන් මේක හොයන්න බැරිලා නෑ. ඒ වගේ මම මේක දන්නවා කියන්නේ ඉඳ කියලා නෑ. කාට වෙලා නෑ. දුක් කොහොමද තරන්නේ? මගේ වැඩි හරි කියලා කියනකොටම එනවා. ඒක ඒක වෙනම මැජික් එකක්. ඒ නිසා මේ වැඩෙන්නේ කොහොමද? ඒක බාධාවක් කියන එක නැවත සලකා බලන්න. සලකා බලලා කියනවා මොන ලකුණු තුනක්. ඒක ඇත්තටම වෙලේ කරන්නේ. අස්පනා පිටේ හේතු ප්‍රත්‍යනේ සිද්ධ වෙන භූත භූතතෝ පස්සතනින් මේක ආකාරයක් නේ. මෙච්චර අනුග්‍රහණය නෙවෙයි මේ කතා කරන්නේ තමයි භාවනා කරනකොට විකෘති භාවනාවක් නේ. මෙතන නබක් කියනවා වැඩ වෙනවා කඳු වෙනවා කැස්ස වෙනවා සත්වෝලේ කරදර වෙන හැම වෙලාවකම හිත කැඩුනා සතිය කැඩුනා කියලා චෝදනා කරන වෙලාවට මේක හොඳටම අවදි බව ඇති කරන නිදි කියලා නැති බව ඇති කරන ක්ලාන්ත වෙලා නැති බව පෙනී ලබන කියලා බලන්න ගියොත් මේ හැම එකකින්ම වාසිය ලබා ගන්න දෙන්නවා මේක සතිය දෙවෙනි මාතම සතිය පිටුන වේලා කරන්න බෑ තමයි පිටිගන්න සතිය පිටුන වේකන සතිය විවිධාංගීකරණය කරන්න ඕනේ විවිධ කාර්යයන් සතිය පුරුදු කරනවා මේ පුංචි පුංචි කරදර දෙන්නේ ඒ කරදර වල සතිය කරන්න බෑ කියන අදහසින් පරණයි මම මේ කතා කරන්නේ සර් ස්වාමීන් වහන්සේ මා ආනාපානයේ ශරීරික විතර විභාග දැනීමක් විතරයි තේරෙන්නේ ඉදිරිදී කය විනාය සිටේ දැනීමක් ඇතිවීම නැතිවීම දකින නිසා දැනීමක් ඊකාර පොසිටිව් බව දැනේ එවිට උපාදාන කරන දෙයක් තිබව විතර විතරකට වැඩි තවත් පිටක සති නිමිත්තක් නිමිත්තේ සිදුන විට කය දැනීම ඇති වේ. එකතරා දැනී පිටට පවත්තනක දැනීමක් වේ. එවිට කලින් දැනුණු කරන නොදැනී යයි. විසේ කයේ දැනීමට වැටහෙනවා. කය දැනෙන දැනීම පීඩා නොසිතින බැවින් ඒක පාදාන කර ගැනීමක් නැත. මේ මෙසේ කිරීම හරිද? නමුත් අනිත් ආයතන විසේ දැනීම පහසු බවට දන්වා සිටිනේ. මේ පාදාන ලෙස ඉන්නවා සිදු අපිට ප්‍රතිනිමාදී අපිට වැටෙන ආයතනෙ කායවලදී හෝ මනායතනෙ හෝ චක්කායතන සෝදායතන දාන කොයි එකකින් කරන්නේ පහසු දෙවි දුක කොටු කරලා ඒක දිහා බලන්න බලන්න මේක දැනුම කියන වචනේ දෙවිදිකට පාවිච්චි කරලා තියෙනවා එකක් තියෙනවා සියල්ලම නැති චාමර දැනීමක් විතරයි කියන එහෙම දැනීමක් තියෙනවා ඊට අමතරව ආත්මතර නලිය කම්පන චන්තර වෙන්න මොකුත් ඒ වචන දෙක තාක්ෂණිකව පාවිච්චි කරන නිසා ඒක සුද්ධ කරලා දෙන්න බෑ. කෙසේ නමුත් පළවෙනි මට්ටමේ කියන දැනුමේ හටගන්නමක් මදා කරගන්න නෑ. ඒක දිගට යනවා නැතිව නැගිලා. නිින්ද කියලා නැගිලා. රාග ගන්න බලා. ඒ අතරමැද කහන ගති, කම්පන ගති, චන්තර ගති කියලා එහෙම දැනුම් වලින් දුක් තියෙනවා. මේ පොල්ලෙකින් තමයි තේරෙන්නේ. ප්‍රාණය නැත්නම් just be කියලා ඉංග්‍රීසියෙන් කරන තමයි භවයේ පවතින. මේ භවයේ පවතිනවා කියලා කියන්නේ නැත්නම් ඒක විරුද්ධමයි කියලා කියන්නේ කිසිම සංස්කාරයක් නැහැ. මම හිතලා කය හොල්ලන්නේ නැහැ, වචන කතා කරන්නේ නැහැ, හිතට හිතවිලි නැහැ. සිද්ධ වෙන දේ කරන්නේ සිද්ධ. සම්පූර්ණ අසංකේතන සිද්ධ වෙන දෙයක්. මේක හොඳට දන්නවා. ඒකෝලෙදි බෑ කිසිම කන්නක් වෙන්නේ නැහැ, පාපකම් කිරීමක් සිද්ධ වෙනවා. ඒක හරියට ගත්ත නෑ කියනවා. අලුතෙන් ණය ගන්නෑ. එතකොට වැයක් කියලා ගන්න බෑ. මොකද වැය කියන්නේ මේක ණයක් නෙවෙයි. එනිසා මේ වෙලාවේ දැනන ටිකක් ටික විශේෂ කරලා විශේෂ කරලා දැනනට චේතනාපූර්වක මොකද කරන්න කියලා කියනවා. උද්වන්තර බලන්න මේ විදිහට සංකජාන සිද්ධ වෙන කාය සංස්කාරවල ඇති මොකද? එවිට යන මොන දෙකට යනවා. එතකොට තමයි තේරෙන්නේ මම චිත්තක්ෂණය කරනවා. මේ පාණතියේ බව දැනගන්න සංඥාවක් නිකුත් වෙනවා. නිින්දවීම නැති බව දැනගන්න සංඥාවක් නිකුත් වෙනවා. මම අසීයෙන් වෙන කරන සංඥාවක් නිකුත් වෙනවා. අන්න ඒකත් එක්ක ඉන්නවා නම් හොඳ අවදී අපි චේතනා කරන්නේ. කයෙන් වචනේ ක්‍රියා හිතලකට කරන වෙන්නේ නම් වෙන දෙයක් අරගෙන ඉන්නවා. එතකොට ඒ ඉන්න වෙලාවේ ඒ යෝගාචරයෙන් කිසිම කෙනෙකුට බාධාවක් කිසිම පරිසර දූෂණයක් කිසිම කෙලෙසක් සිද්ධ වෙන්නේ නැහැ. හරිම නිරසයි. හරිම ඒකාකාරයි. හරිම සැකවදොන සුළු. හරිම බයවදොන සුළු. ඒක අර කරන්නේ දෙනවා මේක කරන්නේ දෙනවා. ඒ හැම කරත් ඒක හැම හිතවිල්ලක්ම මාර්ගාක්ෂකයි. හැම හිතවිල්ලක්ම කෙලෙසයි. සබඳ තව එක චින්තාක්ෂණයක් ඉදමාන කෙලස් කරන්නේ නැතුව මාර්ගාක්ෂක වෙන්නේ නැතුව වෙන දෙයක් නැහැ. ඒක මේ වරක් පුරුදු කරලා ලෑස්තිලා මේ කිනාට තේරෙනවා පුරුදු කරපොදින් ලෑස්ති නැති කෙනෙකුට වඩා නිසින්න පුළුවන් හැබැයි ඒක කවදාකවත් අපි පොතක කියලා නැහැ ඒක කවදාකවත් අපිට ගුරුවරෙක් කියලා දෙලා නැහැ කවදාකවත් අපි ආධ්‍යාත්මික ගමනේ ආදී විමුක්තියක් කියලා දෙක හිතිලා නැහැ එහෙනම් පැහැදිලිව කියලා ඒක වෙනකලා ඇද්දෙන්න ඒක කියලා සමානමයි කියලා පරිසර දූෂණය කරන්නේ නැතුව චිත්ත දූෂණය කරගන්න කෙලස් කරගන්න නැතුව ඉඳලා එචයි දැනීමක් එක්ක හැකියාවකට ඉන්න බලන්න වරණ කෙරුවා හරි කෙරුවා හරි යාර කරගන්න ගැන මොකද අපි දෙන්න ගියාට පස්සේ හොඳට විවේක වෙන්න වෙනකොට තමයි ඉන්න බව දැන වෙලාවට নানা ප්‍රකාර විවේකී සැකයවත් පහළ වෙනවා ආදීද සාන්තිද විපස්සනාද මේකේ මොකද නාන පිසුදා නැති කියලා අනිකේතක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ජීවිතේට දැනගන්න. මේ ප්‍රපංච නොකර විවේක වෙන්න පුළුවන් ඉන්න වෙලාව දන්නේ තුවේ යෝගාකර ඒකේ ප්‍රපංච කරන. ප්‍රපංච කරන කියන්නේ කතා කරපොත. ශකපොත. ප්‍රශ්න. ආකාර දෙන්නට පෑනච්ච වතුර ආකාර. රාහුල යන ප්‍රවාහය ආය අවුල් කර ගන්නවා. මොකද උපදේ තුනක් පස්සේ දෙකක් ඇදී දිහට මොන දෙයක් වෙන්න දෙන්නේ නැතුව. අනාකූලව යන්න නම් යමක් නොකර සිටීමේ හැකියාව තේරුම් ගන්න. උපචන කර සිටීමේ හැකියාව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ සංකල්පවල ඇවිල්ලා තියෙන වෙලාවක කරුණා කරලා ඒක සිතාගත වෙනවා. එන්න තමයි හරි කියලා හිතා. උදාහරණේ ඒ බුද්ධිය සින්න වෙන්නත් සමාදම් වෙන්න කරකමකට යන්න දෙන්න. ඒක ටික වේලාවක් යනකොට තමයි තේරෙන්නේ ඒ ගත කරන කාලය තුළ අසහනීතර අසහනේ අඩු වෙනවා. තොරගතියක් නැහැ. අසහනය තුළ තියෙන්නේ ඒක තමයි මේ දීලා තියෙන උතුරු වැරදෙන මෙච්චර තමයි කියන්නේ. අවසර පින්වත් ස්වාමීන් වහන්සේ මම දැනගන්න අවශ්‍ය ආනාපාන සතියේදී කුෂ්ම ජීවපාන යන්නේක ඒ විදිහටම ත්‍යාගයෙන් ඉන්න බැරි වෙන්නේ කොහොමද සාමද? පිටවලාවක් යන විට කුෂ්ම එක විදිහටම පවතින්නේ නැහැ. පිටවලාවක් පමණයි කුෂ්ම ජීවපාන යන ස්වභාවය තේරෙන්නේ ඉවත් මගේ හිත දෙවෙනි අරමුණු කරා යනවා. මේ ගැන මට පහදා දෙන්න වහන්සේ ගොඩක් ගොඩක් ඉන්සිලි මේකට භාවනා යෝගී මාතාව. මේක දැක්කස් දෙකක් තියෙන එක ආනස්කාරක විදිහට තියෙන දෙක විවිධ අරමුණු ලැබුණා. දැන් මොකද ඒක බොහොම ලස්සනට මේ කියන්නේ අනිත්‍ය දැකලා තියෙනවා නමුත් ඒක නිත්‍ය කරගන්න හැටි පේනවා. ආපරණ විදිහට තියෙන්නේ හරිම කරදරයක්. ඒක වෙනස් වෙනවා. බුදුරජාණන් කියන්නේ ආත්මනේ අනිත්‍ය කියලා තමයි. බලපු ඕනම කෙනෙකුට තේරෙනවා. නේද? අපි ඇතුලේ කොහෙන්ද ශක්තියක් එනවා මේ ආත්මනේ හේම චීස් කැලක් වගේ තියෙනවා. ඇයි මේක හිල්ලේ? ඇයි මේක පුංචි? ඇයි මේක දුක් වෙන්නේ? ඇයි මේක කෙටි වෙන්නේ කියලා. මොකද අනිත්‍ය සංඥාවේ ගොරෝසුකම නිසා මේ ලස්සනට අස්පනාකට නිත්‍ය අනිත්‍ය බව පෙන්වන්නේ සමහර නිත්‍ය සංඥා ගොරෝසුකම නිසා මේක දකින්නේ. දකින්න තෝරන ප්‍රශ්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකෙ මොනම දෙයක්වත් නෙකේ නැහැ කියන්නේ. ඉතින් මේ ආනාපාන කොට කොට බලවත් එකක් නෙකේ. ඒක පිළිගන්න. ඇත්ත. නමුත් ඇයි එහෙම වෙන්නේ කියලා ප්‍රශ්න නේද? විශ්වෘතුමා කියලා තිබුණා. මේ ඇයි කියන ප්‍රශ්න විතර මාගේ විනාශ කරන වෙන කිසිම ප්‍රශ්නයක්. අස්පනාකට පිළිදේ තයි කියලා. ඒක කියන්නේ. බුදුදහමේ කියන අනිත්‍ය සංඥා බලන්න. ඒක ලෝකෝ දුක් වාසිය. මෙලෙමෙක වෙනස් වෙනවා. ඒකත් ආනාපානවල එක පිටියෙන්ද වෙනස් වීමක් විතරයි. ඉස්සෙල්ලා ආනාපානය ඇතුළත වෙනස් වීම බාරගෙන අනිච්ච සංඥාව යම් ප්‍රමාණයකට දාන කෙනෙක් නම් හිතාගන්න පුළුවන්. මේ හිතේ කෘතිවල තිබ්බම තියෙන ටික තමයි අනාත්මය කියලා කියන්නේ. ඒකට හිතවිලි වෙනවා, තාත් වෙනවා, වේදනාවක් හැබැයි කියන්න පුළුවන් ඒ ශ්‍රද්ධාව වේදනාවක් හිතවිලි ආව නිසා ආනපන සදාකාලික නැතුණ කියන්නේ තරකින් ආනපන දෙනවා. ඒක නිසා ආනපන වෙනස් වෙන්න පුළුවන්. සද්දයක් ආවම හිතනද නැත්නම් බලන්ස සද්ද ළඟට ගිහින් ආනපන දුරස්සම ශරණ නැති වෙන්නේ. ඒක මරන්නේ ඔක්සිජන් දෙන්නේ. නේද? පද්ධති දිගට හරියට වුණාට බෑ ඒක හුස්ම ගන්න ප්‍රශ්නයක් නෑ. විචිත පැයක් විතර ඉඳී පැයක් ගන්න හුස්ම ගන්න ඉස්සරහ නැහැ. වේදන පැයක් කිනවන හුස්ම ගන්න කියන ඉස්සරහ නැහැ. අපිට තියෙන හුස්ම අස්සේ වේදනාව බලන්න ගන්නෑ. ඡන්ද අස්සේ වේදනාව බලන්න ගන්නෑ. විචිත අස්සේ වේදනාව බලන්න ගන්න නිසා අපි කියනවා ආනාපානය කරන විචිත ආරෝපක තමයි වෙන්නේ දෙන්නේ. ඒක බලන්න දවසක විචිත තියෙන හුස්ම ගැනීම වෙන්නේ නැති නේද? ඒක දැක්කට පස්සේ තවත් ආකාරයක් වෙන්නේ හුස්මේ. නැස්සට ගිය අවස්ථාව දිලින වෙච්ච අවස්ථාව. ශුද්ධ භාවයටපත් වෙච්ච අවස්ථාව කොහොම ආරම්භණය කෙරේ. එනිසා මේ ලස්සන පිළිබඳව කිසිම කරදරයක් නැහැ. නිත්‍ය අනිත්‍ය වේ නිත්‍ය සංඥාවේ බැඳීමෙන් වෙච්ච ප්‍රශ්නයක්. එවනතන ඒචා යෝගාතර විචාරසුකම. එනිසා ගිරිමාර්ග සුපිච්චලාම සඳහන් කර තියෙනවා අනිත්‍ය සංඥා ප්‍රතමාචාරන්ත අනිත්‍ය සංඥා රූපානචන වේදනාචන සත්‍යාචන සංග රූපානචන කියලා අපේ තීර්ථකෙන මොන ධර්ම ධර්මයෙන් ආශිර්වාද ලැබෙන්න ඕනේ නොලබුණොත් ස්වභාවයෙන් අපිට එන්නේ නිත්‍ය සංඥාව ඒ මොකද මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි මුළු අධ්‍යාපන ක්‍රමයෙන් අපිට ඇතිකල දෙනවා මේ නිත්‍ය සංඥාව ඒ මොකද කතා කරන්න දෙන්නේ බෑ ඔය පැත්තකට දැම්මොත් නම් නිවන එච්චර අමාරුත් නෑ මොකද කියලා කියන විදිහට අන්තිතාවය වෙනසක් අත්මාන භාවනාවේදී මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් පේනදී ඊටමත අයි කරන්න යනවා ප්‍රත්‍යක්ෂ දිගේ යන ආකාරය කියලා කියන්නේ අවසානයේ ස්වාමීන් ඉතා දැඩිලෙස ගලි ශ්‍රේණාවෙන් පීඩා වෙන අයට පදයන්ගේ වාල්වීමට ප්‍රයත්න කරමින් උසස්ව වාල්වී භාවනාව යොමු කර ඇතිද විසිරුණු සිත එක්තැන් කර ආරම්භයක් වශයෙන් වැඩි යුත්තේ කියලා භාවනාවක් සම්පූර්ණයි. සම්පූර්ණ කරන්නේ උස්සාසනික භාවනා කියනකොට වේදනාවේදී ආනාපානික බලන්න පුළුවන් වෙයි. සක්මන් කියනකොට වේදනාව අඩු වෙනකන් තියෙනවා. සක්මකට දෙතේට දෙන කකුල් වේදනාව නැති වෙන්නේ තියෙනවා. ඒක නම් සිද්ධ කාක්ෂල් වැඩක්. මොකද වේදනාව කියනකොට හරිය අසයි මේ අකුල වේදනාවට කියලා පෙන්නනවා. මේ කොන්දේ අමාරුනේ මට කකුලේ අමාරුනේ කියන්නේ ඒකම ඉස්මතු කරනවා. ආදි හතරක් තියෙනවානේ ඒක නැතිනම් ආදි ගැන විතරේ කතා කරන්නේ. අනිත් තුන ගැන කතා කරපළකෝ. අර විතරේ දා. මොකද මේ ආන්නේ වෘතලේ කියන්නේ. මාත් එක දෙවනේ ඉඳලා කියන ඇමරිකාවට අම්මා කෙනෙක් ආවට කියාට පස්සේ යාමයි කිසිම කෙනෙක් පාව පැරණි භාෂාවක් අද ටීචර් කෙනෙක් මම යනවා හරි කැමති උදේට භාවනා කරනවා ඒ අමාර මහත්ය ළඟ කියනවා කියනවා කරන අමාරු අමාරු අමාරු සමාරු ඉතින් මහත්යගේ අමාරුල හැදෙන අනිත්‍යයි බලන බැරි අරගෙන මහත්තරාගිලා මහත්කද බැරන අලි අරුලා මොකද අපිට මේ මහත්යගේ උරුතලේ ගන්න ඕනේ වෙලා තියෙන්නේ මට කකුලක් තියෙනවා මට හොඳ අමාරු අනේ බැලුමයි කිවිදු අරගෙන දෙන්නේ ඉස්සරහ අනේ මේක නැති කරන්න. ඉතුරු කවුදුනේ වැඩ ගනිකෝ. ඕක තියා කප්පට දාන්න. කොච්චර සත්තු අතපය ගැලිච්චාම කොච්චර මානද කිසිදි ගන්නවත් අහතින. කිසිදි ගන්නවත් අහතින. අපේ දික්කහරා වලින් දීගම් පොඩි පාරක්. කොච්චර අමාරු වෙනවද කවදාකවත් කිල්ල වෙදකමට යන පාරකෝයෙන් වෙදකමට අන්ත ගොඩින්නේ මොකද අයියෝ මෙච්චර ලස්සන සාධනයක් හම්බලා තියෙන්නේ බුදුජානකේ හැම ඉරියව්වෙන් පාර කරන්න පුළුවන් කමදී ඉඳ ගන්න බැරිකෝ ප්‍රශ්න කරගෙන ඉන්නේ හිතගෙන කරන්නේ එවිදිමින් කරන්නේ නිදාන කරන්නේ මොකද අපි භාවනා කියන කඳුල දෙච්ච බද්ධ පරියන්කයක් ඉතිසෑනක පොඩ පොඩ අයින් ඉන්නේ සතිය ඉස්සරහින් කියන්න මේ දැන් භාගීය දී වසන කියන ඒ පාර රිට්‍රීට් එකේදී බැනලා බැනලා බැනලා තුන්වෙනි දවසේ උකොට කකුල් නමාරු කියන කට්ටිය විශේෂයෙන් වාර්තා කරා කැන්සර් patient කෙනෙක් කැටලෙනවා ටර්මිනල් ආපදවසල ලෙඩ නැති ඒ අම්මා කියනවා මේ කන්න පුතුම වේදනයි ඒ නිසා ඒ කකුල තියෙනකොට වම් කකුල පුදුම වේදනාවක්. මට ෂුවර් එකටම ෂුවර් එක මේක වම කියනවා. ඒක ඉදිරිපත් කරලා පුදුම පුදුම සාධනීය කරගන්න. අනිත් කකුල තියෙනකොට මම දන්නවා මේක දකුණ තියෙනවා. මොකද වම් කකුලේ තදබල වේදනාවක්. ඒ නිසා තමන් තමන් උදා ස්වාමීන් වහන්සේ අහනවාගේ මේක දකුණ දෙකේ වම කියන්න මොකක්ද සාක්ෂි? කකුල වේදනාවක්. දැන් මේ බිල්ල වේදනාවක් අරමුණක් කරගන්න. හැබැයි කෙනෙක්ව කකුල සුවේදී තියා තුවාලයක් තියෙනවා. ඒ නිසා ඒ කකුල කෙනෙකුට මට හොද්දටම සක්මන හරියනවා. මොකද මේක රිදෙනවා දන්නවා. වේදනාව ආරම්භ වෙනවා. අනිත් කකුල් වලදී මට ලේසි. ඒ නිසා ඒකම දකුණ නෙවෙයි දන්නවා. ඒ වගේ ඒ වගේ කකුලක් තිබුණොත් මතක තියාගන්න ඒක. අරමුණු කරන්නේ ඒකට හොඳටම දන්නන්නේ මැරිලා නැහැ කියලා. ෂුවර් නරකට පස්සේ වේදනාවක් ඇති වෙනවා. ඒක නැත්තම් ඔය ස්කෝරල් එක කොච්චර දෙවිලි ගාලා තියෙන්නේ. ඒක එකසාර. ඒක නිින්ද ගියාට පස්සේ වේදනාවේ අසතියේ ඉඳලා අපි ඩිලිප්ස් කරනකොට බුලන්තර කරනකොට වීඩියෝ කරනකොට වේදනාවක් නැහැ. දැන් මේ වේදනාවක් තියෙනවා කියන්නේ මම දැන් මෙතන. මම මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. ආන්න විදිහට මේ වේදනාවකින් තමයි. ඒ වෙනත් මේ වගේ පීඩිකාවකින් තමයි අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. ඉලේසනෙක උදාසනෙක ඉඳ ගන්නකොට විමාසනෙක ඉඳ ගන්නකොට ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. කොයි ආසනෙ ඉඳගත්තත් සිදුවේ. මංගින යෝජනාවේ හැටියට සම්මත කරගෙන ගත්තොත් මට පැහැදිලි විශ්වාසයක් දෙන්න පුළුවන් ඔය කියන වේදනාවට උත්තරෙ දෙන්නයි තියෙන්නේ. ඒක ආරම්භ කරන විතරක් නෙවෙයි. ඒ නිසා කඩියෝ අත්තට කල්ලාගෙන අත්ත බාග වික්‍ය කල්ලාගෙන දුරදී හකට කරගන්න. වැඩසටහන තමයි තේරෙන්නේ මේක වැඩ කරනකොට වැඩ කරනවා මේ කම්පන විදිහේ සාහනක සතියක් පිට කරනවා. වේදනාවක් නැති වෙනවා. එතකොට බුදුරජාණන්සේ අපි වන්දනා කරාදී බුදුරජාණන්සේ විතර මේ ලෝකෙන සීල සාසුන් මාතර අතර මේ ශක්මන් භාවනා පිළිවෙල කරලා තියෙනවා. වෙන කිසිම සාසුන් මාතරකින් කරලා නැහැ. ධර්ම ප්‍රායෝගික මිනිස්සු බුදුහාමුදුරුවෝ කියනවා. ඕනම කෙනෙකුට සතිය දන්නවා ක්‍රියාවක් නිසා පටු කරගන්න එපා. භාවනා කියන වචනේ පටු කරගන්න එපා. සත්‍ය කියන වචනේ පටු කරගන්න. හැම වෙලාවෙම ඉන්නේ ඉරියව්ව, ඉන්න දැනෙන දේ, ඉදිරිපත් වෙච්ච දේ අරමුණු කරන්න එතනදී අපේ වේදනාව අරමුණු වශයෙන් ගන්න බැරි අවසරයි ස්වාමීන් ආයතන සත්‍ය වාචයේ නසා දැනගත්තේ මුදල භාවනා කිරීමේ කාර්ය නැත්නම් ආර්ය භවණ කැමැති විනාඩියක් හෝ ආයත හිත යොමු කරමින් ඒ මාත්‍රික ප්‍රදයක් බව තේරෙනවා. ආයවව ජීවිතයේදී විනාඩියක් හෝ කායගත සතිය ක්‍රීමෙන් පරක් පිළිවෙත. සම්මනයක් සම්මන සේම අත්වලද හිත යොමු කිරීම සතිය ගමන් කිරීම වැඩිද ඇත්තටම අර සුදු අරගෙන අටසිල් අරගෙන මදිනලාද වැලිහක්මන කියනවා කියන එක සුදායි. ඒ වැලිනම් එහෙම යනකොට සක්මනක් නොවුනට ඇවිදිනේ කියන දකින්නකට දැන් එක පයක් තියෙනවා දකින්නට මට ආරම්භ බුද්ධ ශාසන පිටුනා කියලා තේරුම් කරගන්න නම් ඒ දෙකක් කරගන්න එක එච්චර අමාරු නෙවෙයි අපිට ඕන කොටින්කට මේ අඳුල්ලා දෙන එක ඇවිදින කොට කොතනද එක පයක් මම මේ වම තියෙනවා තියෙන බව දන්නවා ඒක විකාරයි තියෙන මේක වම නෙවෙයි මම මේ බව දන්නවා ඒක මේ භාවනා කරන කරනකොට යෝග ආශ්‍රය කරනවා දැන් කායගත සත්‍ය වදින කෙනෙක්. කියන මේ මම කියනවා මේක වෙන්නේ. ධෛර්යමත් කිරීම සඳහා මෙයා සෝවාන් මාර්ගස්ථයේ කියන සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනෙක්. ආර්ය ආර්ය බුද්ධිය සම්පූර්ණයි. මොසත්‍ය දන්න සත්‍ය වදති. දැන් මෙයාට කියන්නේ මේක ඵලයක් බවටපත් වෙන්න මේ දැනගත තනිපය තියෙන එක දෙකක් කරන්න. ඒක තුනක් කරන්න කාටද බැරි. දේශනා වෙලෙසිට කියලා ඇති ඒ පිටසක් අපිට මම අහනකොට අම්මා කෙනෙක් මට කියනවා අපි කරන්නේ හඳුන් කියලා දුන්නලු වැඩ తీරුව හැබැයි එක දවසකට මලක් කිපින තරම් එක උස්මක් සතිය ගන්න මට කොච්චර ලස්සන කටක් නැද්ද කියලා එක දවසකට මලක් කිපින තරම් එක උස්ම සතිය ගන්න ඒකත් බෑ කියනවා මම කැඹිරිල්ල තරම් අපේ මේ ජීවිතේ මොන කැපිලී ගත කරන්න මේ ජීවිතේ එක උස්මක්වත් ගන්න බැහැ කියලා කියනවා. එකක් ගත්ත මිනිහට කියන්නේ එක උස්මක් මලක් වල මල් දෙකක් තිබ්බපා. මල් තුනක් තිබ්බපා. මල් බොහෝකට ඵලයක් මොකටයි මේ බුද්ධ ශාසනය කියන්නේ කියලා අපිට අවශ්‍ය කර දෙන කොතනින් හරි මේක මේ පළවෙනි දේ අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න යාගේ ඥාණයම ගන්න ඕනේ මේක දියුණු කරන්න. විශේෂ සම්මන් කරනකොට මම ඉස්සල්ලාම පැටියෙන් බලමේ ඒක කරන වෙලාවේදී මම නිකමට කිව්වා. පිළිවෙත 2006 විතර වගේ 2006 විතර වගේ අංක ගමන යන්න බස්සෝල් එක ඉස්සලා බහැලා ඒක පම්පලයක්. ඉතින් මම කිව්ව මොනවාකට තියෙන සම්පක් කරනවා නම් කවුරුත් දන්නේ නැහැ සම්පක් කරනවා කියන තරම් දෙයක්. පාර එදින කරනවා දැන් බස්සෝල් එක කලින් දැසි මට මේ විදිහට ඕනේ දැන් කියලා. අවුල දීපාන්තර ගමන් ආර්ථික ටෙලිෆෝන් කොල්ලක්. මම වරද මට කෝල් කරන්නේ මොකද උත්සාහන කරන වෙලාව නවත්තද ඊට පස්සේ ගොම් මහරු ස්වාමීන් වහන්සේගේ උපදේශ නම් 100%ක්ම කට්ටිය පිළිගන්නවා නෑ ඒක කරන්නේ ඒක කියන්නේ කියලා දැන් මේ මොඩල් විශ්ලේෂණය එක්කනේ කාර්යය කියව ප්‍රශ්නෙකට හොඳටම තිබිලා සේරුලෝකයේ අයවලු මේ ඇයිද කියලා ඒක තමයි හම්බුනේ මාසෙට කරන් බහින්නේ කිසිම කලින් බැලලා තියෙනවා ඊට පස්සේ කමල් මහත්තයෝ ඒක හරි ඒක හරි ඇත්තටම පිළිඅරගෙන මේ කරන්නේ කොහොමදයි උදයන්ගේ නෑ නෑ අත්‍යකයේ මොහොත තු ඉන්න පිළිගන්න එචා උදයන්ගේ දැන් ඩයග්‍රෑම් බලන්න මේ උපදේශ කොච්චර අපොට පිළිපදිනවා කියලා ගන්න මේ මගේ ප්‍රෙෂර් පුරා වතුරු දෙවිගෙන ගෙටකොල වෙලා බලන්න එහෙම හරි ගමන පටන් ගන්න ඒ උනත් තමක් නෑ පටන් අරගන්න මේක කයක් විම තියනවා දන්නේ නැත්නම් පොළොව මහි කාන්තාවට මෙච්චර ඇවිදලා ඒක බයක් තියෙනවා අපි දන්නේ නැත්නම් බල්ලන්ට හැදෙන්න නැහැ වගේ අපේ ගමන මේ දැන් තියෙන මේ සපත්තු කොම්පැනි නිසා සිංහලයා කොච්චර පොළොවයි කාන්තාවෙන් ඈත්ලා තියෙනවද කියලා දන්නවද සිංහලයා තියෙන සියලුම ප්‍රශ්න පොළොව ගෑගෙන තියෙනවා විශේෂ කවදාකවත් පාරණ පාවිච්චි කරේ නැහැ උදේ දැන් 45 පාරණ පාවිච්චි කරේ නැහැ හැම වෙලාවෙම හදින්නේ හැම වෙලාවෙම ග්‍රවුන්ඩ් පිළි. පොළවේ බුදියන්නේ. දැන් එකෙකුට වගේ. එකෙකුට. දැන් කකුල් වල යටිපතුලේ මයිල් ලැබිලා ගන්නවා. මේ පොළොව රදිය කියන්නේ. ඉතින් කවදාහක්වත් ඒකට ඉසිකක්කම හනිප වෙන්නේ. ගණනත් මේ පොළොව මහි කාන්තාව අපිට කොච්චර දුක් තරම්ද ඇස්ද කියලා. පොළොවත් එක්ක ජීවත් වෙන්නේ. මේ තියෙන සිමෙන්ති දාගම මේ කොරන විකාරය නිසා මිනිසුන්ට හිතාගන්න මේ හැම වෙලාවෙදීම මේ කොළඹේ මුලින් නිකුත් වෙන මීතේන් වාතේ සම්පූර්ණ මුලක් කරතියි. දැන් මෙතන හිතන්න මේ ගහුවයි කියලා සිංගියකට දැල්ලුවා සවුස් කරන වැහුවට පස්සේ දැන් මේක ඇතුළේ තියෙන මීතේන් වලට මොකද වෙන්නේ? මේ බලාටම තියෙනවා මේක ඇට එකතු වෙනවා. එක තැනක කැඩුණා කියන්නේ කැඩිච්ච තැන බුදිය ගත්ත එක උදේ වෙනකම් මිනිකේ මාතේ ආශ්‍රය ආවසන් පාසල් දොස්සසල් නැල්ල හැමදැනම මේ දෙක නිකුත් වෙනවා නම් ඒක එකතුවක් වෙන්නේ මේ සිමෙන්ති දෙවිල නිසා මේ පොළොව වැහිම නිසා විනාශයක් කරනවා මේ කොන්ක්‍රීට් මනාන්තර ජීදන්නාති සඳහන් කරනවා මේ ලස්සන ජීවු හම්බේ කියලා ලස්සන පිටපාත හම්බේ කියලා ලස්සන සීනාසන හම්බේ කියලා වාණයට පිටුපාන මිනිහා මා මේ පිටුපාන පිරිසිදු ආදේට බව දන්නවනම් පිරිසිදු ජලයට බව දන්නවනම් පිරිසිදු පොළොවට බව දන්නවනම් අඩියක් තියෙන කරන්නේ කියන මමත් කරන්නේ මේ තරම් මෝඩ වැඩක් නේ පොළොව හදලා ඉන්නේ. අච්චර ලස්සන කැලේකට මම පිටුපාන. මේ මුන්න සතකින් අත් දෙක ලැබෙන්නේ. සක්මනකින් හම්බෙන මේ පොළොවේ විදුලි හම්බෙන සක්මන මේක ඔය කරන්නේ. එසේ කරනවා කරන්නේ නැත බුදුහාමුදුරුවෝ කරන පාර තියෙනවානේ. දවසට හැටම 10ක් එතන කිලෝමීටර් 16ක් කරා. ඉතින්සේ සාමාන්‍ය චාරිකාව ගන්න. පිටිපස්සට පාත්‍රය ගත්ත ගියා. පිටිපස්සට ගත්ත දාන වැලියෝ උදතර භාවනා කරලා හැන්ද කරේ කොට ආය යනවා කරලා ඉතින් නතර මේට කොහොමද අවුරුද්ද යනවා. ඉන්න ප්‍රශ්න වැඩ කරති. දැන් මිනිස්සුන්ට අදියක් පයින් විදිහට බෑ ධර්ම බාහකට තියෙන. ඒ නිසා මේ නැවතත් එන්නේ ස්වභාවික ක්‍රමයෙන් මේ ශක්මණ පාවිච්චි කරන්නේ ඒක කියනවා අකීවාද ප්‍රමේය වාද ගොඩක් ලෙඩසක් සම්බන්ධයි කවුරුකත් හිතන්නේ ඒක සතිරේ ලාභය තියාගන්න ඒක මොළකන සතිය පිටෝ නිසා පුළුවන් තරම් මේ ශක්මණ භාවනා එකට එක තියෙන කරන්න කියලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භ වීමට පෙර පූර්ව කෘත්‍ය ලෙස නියමිත භාවනා අත්වාසිය කිරීම අනිවාර්යයි. එසේ නොකර ආනාපාන සතියට ඍජුවම නිදීව වැරදියි. ඇත්තටම කියනවා පූර්වක්‍රියා සම්පූර්ණ කරලා මිසක් වෙන්න ගන්නවා. ඒක තමයි පූර්වක්‍රියා. ඒක තමයි මේ නිමිත්තානුසති පුද්ධානුසති මේ කාර්ය කරන අස්වසති කියන අතකට කියලා තියෙනවා. වාඩි වෙලා ඉඳ සම්මතලයේ වාඩිලා මේ කය සම්බර කරලා වාඩි වීම තමයි මේක භාවනා කියන්නේ. කරන්න පයිච්චි කරනවා මොකද සුවසේ වාඩිට ඉන්න සුඛිය දානපරියලා එච්චරයි ඉතින් කොච්චර මෛත්‍රී කෙරුවත් හිලලත් වෙන්න දුක්ට සෝබත් ඉත්තගෙන තමයි වර්තමාන මොහොත වෛර කරනවා නම් ඕන ලෝකෙට පරකාශකෙ දෙන්න මරකාශ එක චිත්තක්ෂණයක් මම වාඩිලා ඉන්න වෙලාවේ සුවසේ වාඩි වෙලා මම වාඩිලා ඉන්නකව දන්නවනම් ලෝකෙට පරකාශක වෙදී විකට මෛත්‍රී කියන්නේ එසේ එක හුස්ම මලක් කියන තරම් හුස්ම දවසකට ගත්තොත් ඒකට ලොකුම ලෝකේ කරන දේ බුද්ධ පූජා. ඊට වෙලී බුද්ධ පූජාවක් ඇත්තේ. එචා කවුරුහරි කියනවා නම් මේ බුද්ධ පූජා කරන දවදිව යනවා. මල් පහ පූජා කරන්න ඕනේ කියලා ඒක මොනිසෝර් වැඩ කරන්න ඕන නම් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. බුදු ඥාන කරේ උපරිම පූජා තමයි චිත්තක්ෂණයක් හරි වර්තමානයේ වාසය. ඒකට ආශිර්වාද සත්‍ය පරණානුසතිය. අහන්න දෙයක් නෑ හුස්මක කෙලවර දකින්න මිනිහ. ප්‍රශ්වාසයේ කෙලවර දකින්න මිනිහ හැම වෙලාවෙම ක්ෂණික මරණය අන්තයි. විශේෂ යම් වෙලාවක කියනවනම් හුස්මේ පාරලා ශබ්ද අහන්න හිතෙනවා. පිටිවිලි වලට හිත යනවා නම් මේ මගේ අන්තිම හුස්ම කියලා බලන්න කියලා. එතකොට මොකද? ඔය බයිලා ගෙලින්න බෑ. මේ මගේ අන්තිම හුස්ම නෝතන මම මානසික කියන්නේ ආනාපාන සතිය තුළ සේරම තියෙනවා. හැබැයි ඒක සිද්ධ දැනගන්න. ඒ ශාරය පූර්වකෘති කෙරුවත් නැත්නම් ආනාපාන කරන්න පුළුවන් එකට ජයග්‍රහණයක් මම නම් කියනවා. ආනාපාන හිත පූර්වකෘති නැත්නම් පාඩලයි භාවනාවෙන් පූර්වකෘතන සම්පූර්ණ. අත්මලකන් මෙලා ආනාපාන කියලා පස්සේ තේජේ දෙක එකිනෙකට සංකා කරනවාම ගමන යනවා. ඉන්ද්‍රා ස්වාමීන් වහන්සේ අලුතින් පැමිණි යෝගී පිරිස වෙනුවෙන් ආනාපාන සති භාවනාව මුලසිට වඩන ආකාරයේ සාධාරණ එකේ පහදේ පහදා වෙන නැවි ඒක තුන ඇත්තටම අපේ පැයකට දේශනා කියන උපදේශ පන්තිය. ඊට අමතරව ආනාපාන සති සූත්‍රයේ සඳහන් දේශනා කරපු දේශනාවලදී අඩුවක් හතරක් තියෙනවා. විශාල විද්‍යාත්මක කරා. ඉතනේ ධර්මයේ විදිහට කරා. හොඳටම විස්තර සහිතයි. ඒ සාකච්ඡාවේ මුලින්ම දැනගන්න ඕන. මේ කරන දේ හරියට කියලා. ආනාපාන සති සූත්‍රයේ කරපු දේශනාවක් තියෙනවා කර්මාපලාණ්ඩ අනිවාර්යයෙන්ම කියන ඒ දේශනාව ටික අහන කාල ඉවර වෙනකොට ඇහැදිලි වෙනස සාධු කරනවා නරුතරන් මනස සෝවන් ඵලයට පත්වීම ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද ඇහැදිලි කරගෙන ඉස්ලාම් මාර්ගයට යනවා උපේක්ෂකෝ සෝසීම ධර්මට්ටි ඥානපච්චානේ බාහ කියලා බුදුන් සදාහත ධර්මට්ටි කියන කියන්නේ ඉන්න වෙලාව දාන මේ මොහොතේ මම ඉන්නව ගන්න. ඒක සැක හැරගන්න කියන නම සෝවාන් ඒක ඒකද හොඳම දේ ඒකේ ඉන්නකොට මොනවද කරන්න ඕන අර කවුරු මේ කරන්න ඕන කියලා සැක තියෙන තාක්කා සෝවාන් නෑ. මම මේ වෙලාවේ ඉන්නවා. ඉන්න බව මම දන්නවා මෙච්චරයි ලෝකේ ලොකුම පින්කම කියලා යම් වෙලාවක සැක හැරලා ගන්න මෙච්චර සෝවාන්. ඒක නැත්තම් සෝ අහං කියලා මේ මහ වෙන්නේ. නැත්තම් සෝවාන් වෙන්නේ නැත්තම් සෝ අහං වෙන්නේ. මම මෙතන නෙවෙයි නා හිත මෙතන නෙවෙයි නා සෝ අහං වෙනවා. මම මෙතන ඉන්න දන්න ඕවා. දන්තුන්වන්සේම භෝධිය වඩන්නේ විදුල සහ මෛත්‍රී භාවනාව ඒ ප්‍රමාණවත් ඥානයේ ජීවන කෙරෙහි ආනාපාන සතිය විෂයාකාරව කෙරෙනවානේ නොදෙන. අල්ලපු ගෙදර එනවා කියන්නේ ඒක ඇසෙන්නේ. ඒක අවුරුදු දෙකක් භාවනා කරන කරනවා ඒක ඉදර කෙරුවා නම් දන්නේ මයස කරන් කරන උදාහරණයක් මයිටි කියලා කියලයි. ඉතින් මනස්තර උදේ මේ මන්දන අපේ හතේ ඉඳලා කරගෙනවා. ඒ පතිය දාලා දුන්නා. මේ ඉතින් මේ ඇවිල්ලා ඒ පතිය අහලා නැහැ. මේකට මේ ඒකට කැමති නැති කෙනෙක් මෙලිය. නැත්නම් මේ අච්චු බුද්ධ පංච බාරාමන්ත කෙරෙහිද මට කරපු ද්වේෂයක් හෝ තරහක් නේද විදුරු මහන්සට බැලලා තියෙන්නේ විදුරු මහන්සට ඒක වේර ගන්නවා ඒ විදෙන ඔබට පිළිගන්න කැමති නැත්නම් ඉතින් මේක අකමැති ආනන්දන්ති වෙනවද නැද්ද කියලා කියන එකට උත්තරේ දැන් කරන ටික කියන්නේ එතකොට අපිට බලදැයි මේ කේකාරක් නැහැ කුරු ගහක් නැහැ ඒ වෙනකොට මේ උපදේශ ටික ආහාර වෙනදී අපිට ක්‍රියාත්මක කරනවා නම් අකිරේක ගැළපෙන්නේ නැහැ යම් දරකට ගියාට පස්සේ ඉතින් දීටිපස්සේ තියාගන්න කියලා දෙයක් කරා. එතන කියලා වෙන දෙයක් කරන අනුමාන දෙන ලොක්කට කියන්නේ මේක වැසිති කියන්නේ මම මෙන්න වැඩක් කරලා කියන්නේ. බුදුහාමුදුරන් වහන්සේ භාවනාවේදී විපාකවමක් හෝ බලාපොරොත්තුෙන් යමක් දකින්නේ ඇයි? සුද බලන්නේ. බුදුහාමුදුරන් වහන්සේ කායවිද සිත යොමු කරන විට ආශ්වාස ආශ්වාස කෙරේ සිත යොමු සිත දුවන්නේ එම එම කායයක සිත යොමු කරන විට ආශ්වාස ප්‍රාශ්වාස කෙරේ සිත යොමු වේ සිත දුවන්නේ එම ක්‍රියාවලිය ලෙස මිස එක්තරකට උදාහරණයක් ලෙස නාසයේ ඉදිරි පිට නොවේ මේ වැරදි දෙයක් හැකේ ප්‍රතිස්පන්දන. ආයත හිත ගන්නකොටම දැන් පළවෙනිම කියලා තියෙන්නේ ආයත හිත කවදාවත් දෙන්නේ ලෝකයාටක වෙච්ච නැති කෙනෙක්. ලෝකේ පිළිවෙල හීනයක් අරගෙන අබ්‍රමාතුල ගන්න ඉදිකටතුල ගන්න ආශාව තියෙන කෙනාට ආයත හිත ගන්න බෑ. එනිසා ආයත හිත ගැනීමම ලෝකයාටක. ඒක විශාල හිත ඒකාග්‍රයි. ඉතින් ලෝකයේ තරකටවත් චිත්තක්ෂණ ගන්න කරන්න බැරි නිසා තමයි කායය ඉඳ ගන්න බැරි. කොහොමදේ කොහොමදේ කොහොමදේ කරේ. යම් වෙලාවක කායය ඉඳ ගන්නත් ඒක විශාල ලෝකයක කුංචි තැනකට හිත ඒක රාශි කරනවා. ඊට පස්සේ කායයට ගත්ත හිත යම් වෙලාවක උඩුකයට ගත්තනම් ඊටත් වැඩි ඒක රාශි වෙනවා. උඩුකයට ගත්ත හිත යම් වෙලාවක නාසිකාග්‍රයට ගත්තනම් ඊටත් වැඩි ඒකාග්‍රයි. ඒකට ඒකාග්‍ර කිරීම එක දැන මෙතෙන් යන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඉස්ලාම වදාගෙන මුළු ලෝකයම මත කරන්න පුළුවන් දේ. ඒක මුළු ලෝකේ දාන දෙන්න පුළුවන් දේ. මුළු ලෝකයක් ගන්න නම් කොච්චර පිළිසිද්ධ වෙයි කියලා හිතන්න පුළුවන්. අපි දවසක සත්‍යවාචන සමකට පිළිපාතවලින් සංඝවාචන කරන දාන ටිකක් දුන්න උඹුනොත් ඒ වෙලාවට අපි කිව්වා කොච්චර සන්තෝෂයි. ඒ වෙනකොට එක චිත්තක්ෂණයකට ලෝකෙම දාන්න පුළුවන් මනුස්සයන හම්බෙන පිළි හිතා ගන්න ඒක තමයි එක චිත්තක්ෂණයක් වර්තමානයේ ඉන්නේ. ඒත් අරමුණ ලොකු එක. අල්ලන්නේ කය. එනිස බුදු කයට හිත ගිය කියලා කියන්නේ යටි කය දානවා. ඊටසේ මනසට හිත ගියා හැපෙන්න නිදිය කියන්නේ කය දානවා. එක තැනේ ඒක කරන්න බෑ. ශේෂලා කයට කරන්න. ඊට පස්සේ උඩු කය කරන්න. ඊට පස්සේ මේ නාසිකාග්‍රේ කරන්න. විදි තියෙන කට්ටියට ලොකු ලෑල්ලක් හයි කරලා ලෑල්ලෙන් රවුම් රවුම් රවුම් රවුම් ගහන මැද තමයි තිති තියෙන්නේ. ඉස්සෙල්ල තෝකෝවත් එක්ක නට ලෑල්ලක තිතියන බෑ. තෝකෝ ගායි එල්ලෙමින් මොන කොකාගාසුන පිටපයින්. විදි කියලා කියලා තමයි ලෑල්ල කියන්නේ. ලෑල්ල කියලා මොනවා කල්පයක් කර තමයි ඇතුළේ විදිහට එක රවුමකට එල්ල කරලා තියන්නේ. අන්තිමට තමයි චිත්‍ර තියන්නේ. ඒ නිසා අපිට චිත්‍ර තියෙනවා. ආධුනික දෙයක් බලාපොරොත්තු වෙනවා. ලෑල්ලවත් තියන ගන්නවා. සෑහලට අදින්න තියෙනවා කියනවා තමයි කයට ගන්න. ඒ නිසා එතන ඒකාග්‍රතාවයේ ඔය පිටතට කරනවා වගේ නෑ. මේක වුණත් පොදු දෙයක්. ඒකට ගියාට පස්සේ අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් ටෙඩිය වැඩි ඒකාග්‍ර භාගයක් ඒ පොදු භාගයක් නිසා අපි අනුපිළිවෙල ක්‍රමයෙන් තමයි යන්නේ. දරුතු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී වෙන ශරීරයේ වේදනාවක් දැනෙන විටදී සතරමා ධාතුන්ගේ හැකීම දැනීම වෙනස් වීමදදී ඒ ප්‍රමුඛ කිරීමේ අවබෝධයෙන් බැඳීමේ භාවනාව ජීවිතේ උපකාරයක් වේ කරුණාකර උපවහන්සේ වර්ණා දෙයි. ඔකයි ඇතුලේ හිත වෙන ක්‍රියාවලි මොනවද දැක්කත් ලෝකෙට හිතයක් නැති ආනිසංසතිය. ලෝකේ පුරාවට දුර හිතක් තිබුණොත් ඒ කියන්නේ බදාගත් ලෝකයක් කියන්නේ මරණ මොහොතේදීවත් තමත කරන්න වෙන්නේ. නිසා කය ඇතුලේ ලැබෙතුනේ ඕන දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න ඇතුලේ ලෝක ප්‍රශ්නයක් නැහැ. උද ලබ්ධිතෝවිලි නට බලනකම් ලෝකයේ පිට කරනවා. ඊට පස්සේ තමයි උතෝවිලි නට පෙර කාර්යයෙන් වෙන් කළ බලස්තුන්නේ කාලමක දහනක වෙන් කළ බලස්තුන්නේ පස්සේ සදහතු මනස් කාර්යය වූ ඉදගෙන ඉන්න හෝ හෙෆෙන් කරන හෝ ආශ්‍රස් ප්‍රශ්වාස මොන්නම හරි දෙයක්. ගත්තොත් ඒක තමන්ගේම නයිසර්ගික දාශකම. කාටවත් එච්චර දෙන්න බෑ. ඊට පස්සේ මොනවද උතෝවිලි ඉස්සර කරන්නේ ඒ නිසා මේක සෑහෙන දාශකමක් කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවේදී ඉතා හොඳින් සමාධි මාත්‍ර සිද්ධ ආනාපානය පිළිවීම හැකිලිම සිත අනුමාන නැතිවීම ආරම්භ කරගෙන බදලුවක් වූ සිදේ සිත අනුමානකට හැකිවන්නේ විසීමේ පසුව ඒ එම භාවනාව පෙරපෙට විසාද කරුණාකව පහදා දෙන්න විස්තරයෙන් පැහැදිලි නෑ නමුත් මේ සිත කියන මෛත්‍රී භාවනාවේ කිසිම ආදාගාරයක් නැහැ මේ වචනේට ඇයි ඒකේ පටන් ගත්තේ කියලා මට තේරෙන්නේ නැහැ. කෙසේ නමුත් ආරම්භක තිබ්බට පස්සේ ඒ පිටපැන පිටි බැලලා පිටපැන. ඒ පිටපැන බව ධාන්නේ භාවනා කරගෙන ඉන්න. ඉතින් කාටද පුළුවන් මේ පිටපැන බව දැනගැනීම භාවනා ප්‍රතිඵලයක් කියලා. අන්න නගුණ කාටවත් එන්නේ ඒක දැන් නැතුව කොහොමද කරන්නේ? ඉතින් බලන්න පිටපැනේ මේ සත්‍යයකට වේදනාවට පිටි විලුද හොදයි. ඒ තීරුකට පස්සේ ආයෙත් ආනපන ගන්න පුළුවන්. ගන්න පුළුවන් බාහකට බාහකට. ඒක කරලම තමයි ජීවත් කරගන්න කිසිම කෙනෙකුට මේ කැලේ ඉන්න මීහරකේ කෙනාවම නමුල බඳගන්න බෑ. ගොඩාක්ම පුරුදු කරා. පුරුදු කරපුවම නමුල කරගන්න. ඒකේ හිත ගත්ත ගමන් අහන්නේ. ඒක තමයි අපි දැනගන්න. දැනගන්න උදාක ඇසුරු කරනකොට අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් ඒ නිසා ආනපාන ඉහි වෙන්ටි කරන පිටියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ පිටගිය හිත නැවත ආරමුණට ගැනීමට පරෝපදේශ රහිතව තමන්ට දැනෙම තියෙනවනේ ඒත් ඕම වර්ණා කියලා දෙන්නේ. ඉතින් මේක නගේ මම අහකට මේක පිට කියනවා නැවත ආහාරකට හෝ ඉන්දියාවට ගන්න පුළුවන්කම තියනවාද? තියෙනම ලක්කු කියන්නේ බලන්න. කැමති දෙකේ නම් අතවතරක් බලන්න. විශාලයි. එදිනා කොළකීම ප්‍රශ්න අහන්නේ. දැන් මේ කොළකීම කතර වෙනවා. අයින සමාවෙන්න. ඔයගෙම මයිටි කීව දෙන්න මගේ ප්‍රශ්න තමයි. ඒක පිට ගියාම නැවත තමන්ගේ අරමුණට අවශ්‍ය කරන අරමුණට පොඩ්ඩක් අතොස්සන් වෙනවා. පොඩ්ඩක් මේ මේටිනවා. අවශ්‍ය කරන ඔබ වැඩ කරන ඉස්සරහ ඒතකොට මේ වගේ කීචරයක් විතර එහෙම කරලා පුරුද්ද තියෙනවා. පිටු ගියාට පස්සේ නැවත කරුණට ගන්න පුළුවන් බව උත්සාහ කරලා තියෙනවා. ඒක ගන්න ගන්න වෙලාවේ අපව ගන්න පුළුවන්. කවදා හිත පිට ගියේ මේකටයි ඊට පස්සේ ඉතින් හිත මෙතෙන් ආපුවට මේමයි කියලා කියන්න පුළුවන් දවස ආපු දවසේ බාහන ප්‍රශ්න ඔක්කොම යන හැටි කතා කරන්නේ. ඊයේ ගැන කතා කරන්නේ. පිට ගිය පිට ගිය තැන ඉඳලා මම ආපහු ආනාපාන ගත්තේ මේ පිම්බි මේකට ගත්තේ මේ කියලා විස්තර සහිතව කියන්න කියන්න එච්චර විතර ලස්සන රචනයක් ලෝකෙම නැහැ ඒ නිසා අනිත් දවසේ ඕනතරම් පිට යන කියන්නේ පිට ගිය තැන ඉඳලා ආපහු මුලකට නැත්නම් ආපහු මඟ විස්තර ආපහු ගමන් විස්තර පැහැදිලිව බලන්න බලන්න ගිය දවසේ අම්මයි කමටහන් සුද්ධ වෙනවා හත්තට උනේ ඒ නිසා මේක භාවනා කරන සුදුසුකමක් නැහැ භාවනාවට බඳපු ඉනිමකක් වගේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෝවාන්දේ ඉදිරියේ සංඝාසන පරිදි භාවනා කරන එක්කී ආශාස ප්‍රාසාසයේ දුක බලාසීමේදී ඒ දේ වෙනකොට කර්තව්‍ය නැති ලෙස කර්තව්‍ය නැති ලෙස ගෙවි යයි. ඒ ආශාස ප්‍රාසාසයේ දුක බලාසීමේදී ඒ දේ වෙනකොට කර්තව්‍ය නැති ලෙස ගෙවි යයි. වර්තමාන තත්ත්වයේ භාවනා කරන වර්තමාන තත්ත්වයේ භාවනා කරන විට මොකද විට පහේ නදී ස්වභාවය විනාල මෙස්සෙසි ප්‍රසකදී මේ භාවනාවේ ප්‍රතික්‍රියාවේ පහදා දෙන්න පළවෙනි විචාර කරපු විදිහට ආශ්‍රද ප්‍රසාරයේ වෙනස් වීම පිළිතුරකට බැරි විදිහට මාකාර වීම දක්ෂ කරනවා භාවනා කිරීමක් නෙවෙයි සතියේ සූරකම් කියලා ගන්නවා නම් යාට දුක්ඛට තේරුම් ගන්නවට නැතෝ කියලා විද්‍යාවේ කාය තියෙන පරිදි දෙකට ලකුණු දෙන්න වෙන කටයුතු පනවන කියන වාසේ කම්පන ගති චාන්සික ගති ආගති ගති පේනවා බැලුවොත් පේනවා මේ මේක බලන්න කාටවත් බැලුවොත් පේනකොට ඉතින් මේක නිකන් අනුවිතා කරනවා එහෙම නැත්නම් ඉමේජ් එකක් විශ්ලේෂණය වෙනවා ඉතින් මේක දැකගෙන හැමකෙනාම බය වෙනවා භාවිතාවේ සාධකයේ ඒක ධනයක් කියලා ඒකකයක් කියලා දුරට දෙක හතර බලහට වෙනවා මේක සම්පූර්ණ විහිදිච්ච පොදියක් ඇතිරිච්ච දෙයක් ඉතින් ඒකට හරි බයක් ඇති වෙනවා ඉන්ස සර්වඥ අපි එතෙන් ගෙනියන්නේ ක්‍රමයකට එළිය වශයෙන් තියෙන ආනපන කරන්නේ ආස්වාද වීමෙන් ප්‍රසාර වීමෙන් කලින් කලින් වේගලා ලැබුණාට පස්සේ මේ දෙක කලවම් වුණාට පස්සේ ආශ්වාසයත් එකයි ප්‍රශ්වාසයත් එකයි කටු හේබාන ගතිය ඔස්ලා වෙන ගතිය පිටුලින ගතියක් නෙවෙයි පෙන්නන සත්‍යයක් කියලා නෑ මේක බල බලන්න කියලා කියනවා මේ ආනාපාන ඇතුළේ ගොඩාක් කම්පන චංචල ධාතු ස්කාර උසුචිත කම්පන චංචල මේ ඒ පේන්නේ දක්ෂිණ දිහා විශ්වාසයෙන් බලන වේදනා ආනාපානෙ පිට කය පුරාම මේ කම්පන චංචල තියෙනවා එතකොට ඒකට බය වෙන එකට තමයි අසත්පුරුෂකම කියලා කියන්නේ කෙලෙස් කියන්නේ. සත්පුරුෂකතිය කියනවා බරහන මොකදතිය කියනවා මේක අනිත්‍යතාවයේ ලක්ෂණ කිසිම දෙයක් ඉච්ඡිත නෑ ඔක්කොම පොළන ගතිය තියෙනවා. ඒ තියෙද්දි සත්‍ය තියෙනවා කියලා තේරුම් කරගන්න ලොකු ආත්ම ශක්තියක්. ලොකු ආත්ම විශ්වාසයක්. ඒකට සද්ධාව. සීලයේ උනේ සතියේ. ඒ සමේ එක්කණයක් වශයෙන් වෙන්න පොඩි ලිහිල බැලුවත් සද්ධාව කැඩෙන්නේ නැහැ. ඒකකණයක් වශයෙන් බැලුවත් පොදුවේ ලියලා බැලුවත් සීල කැඩෙන්නේ නැත්නම් ඒකකණයක් වශයෙන් බැලුවත් පොදුවේ ලියලා බැලුවත් සතිය කැඩෙන්නේ නැත්නම් ඥාන ඒකට ලොකු ගමනක් ඒකට එක්ක පාරක් නමුත් මේ ගිය ගෙලින් මේ කතා කරන්නේ සැකේ කාමද ඒකට එක උත්තරයක් කියන්නේ අපි කියන අදහසින් ලාසවාරයක් ඒකට කියනවා අනුපස්සබල අනුපස්සයි අනුන බලන්න වැඩි නේද සැකේ නැතුව එදාට සම්පූර්ණ වෙනස් මනුස්සය. එදාට පේනවා මෙතෙක් කල සත්‍යයට පයින් ගහදී සත්‍ය භූමිකට කියලා ගහදී සත්‍ය පුරුණතරක් කරලා තියෙනවා. මේකද සත්‍ය කියන නිසි කල්පනාවෙත් සම්මාදිට්ඨිය මේක දිහා බැලුවොත් තමයි තේරුම් ගන්න ගන්නකොට කොච්චර සත්‍යයට බයද අපි කොච්චර සත්‍යෙ මුදාගෙනවද අපි කොච්චර සත්‍යයට නිගරු කරලා තියෙනවද කියලා එදාට තේරෙන බුදුහාමුදුරුවෝ උගන්වන්න නැත්නම් ලේසි පාඩමක් නෙවෙයි. කියලා දෙන්නේ බැරි જાති පාඩමක්. ඒත් එච්චර අමාරුම ඡානෙවි ඒ ශක්තිය පිටුලකට කරගන්න අපිට තියෙනවා. ශක්තිය එක්ක සැක කරන ගතිය. ඒක නිසා සත්‍ය නිකම්ම જાય. ඒ සමයිලික තමයි. ඒක හරි කියලා හිතලා ඒක දැක ගන්න සුදු දස දහස්වක් තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය සිට එතන යන විට මාගෙන කියන කතා කරන අය ආශ්‍රයක් සිද්ධ බව අපාගම වදනම් තසේ ඒදා නිත්‍ය බව අභිත්‍යෝ ආත්මේෝ අන්නා ඒකෝත ඒකෝතේ කරන උපපාදය බැලීම යාපස්තේ කතා දෙන්නේ ඔය කියන අර එහෙම කතා කරන කතා කියන එක සංඥාවේ ප්‍රශ්නයක් විතර තියෙන්නේ මඩක් ඇහෙනකොට සත්‍යයක් ඇහෙනකොට කටහඬක් ඇහෙනකොට කටුදන්නේ නමුත් තමයි පුළුවන් නම් ආනාපානසත හිතියාට පස්සේදී ශබ්දයේ ඉස්සලා බලතොට තමයි වැටෙන්නේ මේ කටහඬ මම ගැන කරන කතාව හිතන කතාව ගැන ඇහිද්දී ආනාපාන කොහොමද කියලා ආනාපානෙ දුරු කරන මේ කතාව කියන්න පුළුවන් ඇහිව් කතා කරන්න පුළුවන් නම් ඒක මිනිමිදෙන්න පුළුවන් වේදනාවෙත් උත්තර, ධර්මෙත් උත්තර, හිතවිල්ලෙත් උත්තර එචෝ දැන් බලන්න මේ ගැන කරන කතා එනකොට ආනපන ශීල සියක් අමතක කරලා මේ කතාවට හිත යනවනම් ඒක ඇති තමයි හරි කරදරයක්. නෑ මේක ඉස්සෙල්ල තිබුණ වගේ කරදර නැති විලාවේ කතා කරන විලාවේ ආනපන වගේ කරදර සත්‍ය තියෙන විලාවේ ආනපන බලනකොට ඒක කොහොමද කියලා විස්තර කරන්න පුළුවන් නම් බොහෝම දියුණු තත්ත්වයක් තියෙනවා. ඒක මම කැමති දැනගන්න. ඒ ආනපන සමාධියේ කියන දේ ඇත්තේ සාධු කියනකොට ඒ හැමදාම තාමත් ආනපනට හෝ ඉන්ද්‍රියවට ඇසුරු කරගීමේ දක්ෂකම තියෙනවද නැද්ද කියලා සබාවට කියනවා ඒක හොඳයි කියලා මම ඉල්ලනවා කැමති නැහැ ඒක නැත්තම් අනිත් විදිහට ප්‍රශ්න දිහා බලන්න කියන තමයි මට කියලා දෙන්නේ ලක්තු ස්වාමීන් වහන්සේ සම්මන් භාවනාවේ ඒ සමිත් ආසන ග්‍රහණ ග්‍රහණ කරතා උර්ජිතක ජීවිතයේ ජීවිතයේ වෙන්නේ මා සාකමන නතර කරොත් බැරි උචිතතාව කැමති එච්චර ගන්න උචිතත්ව කැමති ඒ වුණා ඒ තමයි තේරුණා මම පොඩ්ඩක් යක් කරන්න උචිතතාව කියලා හැබැයි ලොකු තාරකාවක් කියලා කර දෙන්නේ ඔබ අමාරු නැල්ලකට ගොදුරුනේ ඉතින් මහා පරිපූර්ණ ප්‍රශ්න තුනයි ප්‍රත්‍යක්ෂ ඉස්සර කටුරු විශ්වාසිකාවට යනකොට ඉතින් පාරයින් වතුර වල වතුර හැප්පීගෙන කුඩියි. තමයි සම්ප්‍ර යන්නේ කුඩියට. කලින් ජීවිත ගලවලා වාඩිලා ඉන්න එකට. අපෝ මට බැලුවා සීමාවක් බවම කියන සංඥාද මේ පාර විදියට කුඩියට ලැබුණා. මම ඔක්කොම අයින් කරලා ඉන්නේ මේ මේ ආසු පරිගෙන. ඒක මොකද දිනවකට කියන්නේ නැහැ. ඒක තමයි විශේෂම අනුභවයක්. ඉතින් ප්‍රශ්නේ නෑ ඒක ආරම්භ කරන්න. ඉතින් මම කොහොමද දැකපු විදිහට ආරම්භ කරන්නේ? භාවනා විපාක දුක පිට කවදාද කරන්නේ? ඉතත්‍ර తත්‍ර ආගෙන දැක්කේ මොකද කියන්නේ? ඊට පස්සේ ඒක භාවනාවට උඩින් යන ප්‍රශ්නයක් වඩපත් වෙනවා. අපි නොදැක්ක අසාධාරණ ලෝකෙක කොච්චර සිද්ධ වෙනවද? අපිට පුළුවන් මේක ප්‍රමාණ කරන්න. අපිට තියෙන්නේ මේ පේන එක දරගන්න බැරි කමද? ඒක කර්මානුකූලව අපි උත්තර දෙන්න හැදුවා. කර්මානුකූලනේ දෝසන පංචේති කියලා එකක්. මේ ලොකු තකාරකින් ද්වේෂයෙන් විතර වැඩ කරන්නේ එතන මගේ කර්මාවද වැඩ කරන්නේ. මට කෙලවරක් කරනකොට බැරි වැඩද මේ කරන්නේ කියලා දවසක තේරෙනවා. ඒක හරි අමාරු තව කෙනෙකුට කියන්නේ. ඒ කුරුනේ ඔගේ දෙන්න. ඉල්ලෙන්න වෙලාවේ ලොකු ගැළපීමක් මත කරලා ඒ ගැළපීලා කඩිය රාශියක් ඇවිල්ලා තාම. සමකොට ගැටෙන්න එහාට නටනවා මෙහාට නටනවා එහාට නටනවා හරිනේ. බලන්න බැරි ලක්ෂණය. කැසට් ඔක්ක කරක් නැහැ. ඕක ගැලක් කරගෙන දෙවියන් කියලා විදුපු හොමන. විශේෂය. විහෙත් දැකේ කියුදෙන කියන්නේ. මෙයා ගිහලා භාවනා කරනවා. එයා කියන භාවනා කරනකොට දැන් කල්පනා කරනවා. අපේ නඩේ එකතු වෙලා මහා හේතු කෑමක් හොයාගෙන හිටිය කලින්. දැන් කඩියක් මරන්න දෙන්නේ. ඊට පස්සේ කල්පනා කරන ධර්මක කරන්නේ පස්සේ කතා කරන රුසි මාර බිස්කට් කියන්නේ. කීලකට කඩේට ගන්න කියන මාර බිස්කට්. කඩලා දාලා විල ආය භවනා කරනවා. භවනා කරන බාරේ ඒක කඩේ නිහි. ඒ මාර බිස්කට් හම්බෙන්නේ නැහැ. ඇයි ධර්ම සාකච්ඡාවට මේක දිනු කරන්නේ. දැන් කොතනද අපි නතර කරන්නේ? මොකද්ද මම කළ යුතු මොකද? ලැබෙන ආනිසංස ආධිනව කරගන්න කොහොමද කියලා කිසිම කෙනෙකුට කියන්නේ කර්මාවේ රහිත වැඩක් කියලා. නමුත් අපේ තියෙන සීමිත හැකියාවන් වලින් මේ ලෝකේ තියෙන අසාධාරණ ආහාර චක්‍ර අතර කරන්න බෑ. ඒ වෙනුවට කොතන කොහොමද තීන්දුව කරන්න වෙනවා? විශ්ව උද්භවයට ගිහිල්ලා අනුගොඩ ගන්න. ඒ වෙනතු මේ ගොඩදාන සත්‍ය ගොඩදාන තියෙන සත්‍ය තියා බලන ආකාරය උපත්මදී ඉවර තවත්මදී ඉන්නේ කුසල ධර්ම කතා කරන විදිහට ඒකට මහා ප්‍රඥාව යටගෙන මහා කරුණාව උදේ. ඌව මොනවද කරන්නේ භාවනා කරපන් කියන එක මහා කරුණාව යටගෙන මහා ප්‍රඥාව උදේ. පුදුජානකට විතරයි මේ දෙක සහ කරන්න ඕන එක කොහොමද කරන්නේ. අපිට කායකවත් මේක අරකට දෙවි මේක නතර දෙවි කියන්නේ ඒ වෙලාවට කරන්න තියෙන කරන්න මේක නමු ඔක්කොම පොදු න්‍යායව හදන්න යන්න එපා කරන්න බෑ. විශේෂයෙන්ම කියන භාවනා කරන පින්කම් කරන්න කියොත් භාවනා කරන්න බෑ. ඉතින් සමීතරයි මෛත්‍රී කෝට ඒ නිසා මට අද සිද්ධ වෙලා කියනවා භාවනා කරනකොට පාසල් තුනයි. කිසිම තැනක මොනම මන්ත්‍රකවත් භාවනා කිරීමේ වාතාවරණයක් නැහැ. ඒ වෙනුවට පිටුට ගියාම කතෝලික පරිවර්තන හරිම ෂුක්. ඒ වෙනකම් ස්කවුට් කැම්ප් එකට ගියාම හරිම ෂුක් කිසි ප්‍රශ්නයක්. ඔය පින්කම් ක්‍රමයයි ඒ භාවනා ක්‍රමයයි ඒක සුද්ධ කියලා මෙහෙම ඔබට වෙච්ච කුවගේ තරහයි. කෙනෙකුට හොඳ සහ වඩා හොඳ කියන එක දැක්කම මේ මිනිස්සයා වඩා හොඳ කිරීමෙන් පොළඹන්නේ බලා වඩා හොඳ කිරීම නොකරන බාධා කරන තමයි හොඳ කිරීම. හොඳ සහ වඩා හොඳ දෙක තියෙද්දී අපි වඩා හොඳ නොකරන ගාඩක් කරන්නේ මගේ හොඳ ටික මට බාධා වෙච්ච වෙලාව. අපිට හොඳ අතාරින්නේ නැහැ ඉන්සර්ට් කරනකොට වඩා හොඳයි. පිළිගත් කාට කාටත් විදිහට කතාව. ඒ නිසා සාමාන්‍ය ප්‍රකාශ කරද්දී ඕනම දෙයක් වඩා හොඳ කෙනෙක් වෙනවා. ඒක ඕනම දෙයක් වඩා හොඳ කෙනෙක් වෙනවා මොනතර පාවිච්චි කරනවා. වඩා හොඳ කීටි හොඳ දේ කරන්න හදන මනුෂ්‍යය ගැන. සාස්ත්‍රකාරකම් කියනවා. ඒ නිසා භාවනා කරන වෙලාවදී මේ සමාධි පින්කම් කියන ආධ්‍යාත්මික තමයි ඒකදී හරි අපහසුට පත් වෙන මාසිකයන් ස්වාමීන් වහන්සේ ඒක ලියන්න ගියාට පස්සේ වැඩමුළුවකට බඳුනාට ගියාට පස්සේ කර්මා කළා මේ අනිකුත් කතා අනිකුත් බණ අනිකුත් භා පින්කම් කන්දේපා ගත කරන අනිකුත් තුන් රාජකාරී වැත්තට පියෙන්නේ ඒ ළමයි තාපෝමනන තාජාතකත්‍ය කියන්නේ වෙනවා. ඒක නිසා මේ දෙකේ නිචා වඩා හොඳලා වඩා හොඳ දෙක තේරුම් ගන්න. වඩා හොඳට යෑමේදී ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් ඒක නට ඒක නට දෙපෙළකට වඩා හොඳ කරදරයක් වෙනවා. ඒ නිසා උචිතතාවය නාසෝ කරපු වැඩේ හරි උචිතතාවය නෝ කරපු වැඩේ වැරදි. මගේ පැත්තෙන් බැලුවොත් කම්නිකනායේ පැත්තෙන් බැලුවොත් ප්‍රඥාවක තරහා මිශ්‍ර වෙලා කියන එක තමයි සලකා බලන්න. සමිංගාස ආනාපාන සති භාවනා පිළිවෙල සමාන කළා. එක්ලා රාමින්වන්සේ නම. සුලක් පොද නාසයේ නාසාත්‍රේ ඇලිස්ථාන. දෙවෙනික එක දුරක් ගන්න කුසුමක ශ්වාසනාලයේ පිටි ගමන් කරන අයුරු. තුන්වෙනික පිම්බෙන මෙකිලෙන ආකාරයෙන් මෙහි කිව්වා. මෙම පියවරක් කවදාවත් ඉදිරියටම ගෙවීමට එක් පියවරක් පැයක් පමණ කාලයක් සිහියෙන් ගත කර පියවර තුන වෙන වෙනම ගැනීමට ගැනීමද සාර්ථක පැහැදිලි කර දෙවසේ ඒක කරලා බලන්න තුනි කොයි වෙලාවෙ කෙරුවත් මේ මම ඉඳලා දන්නවා මගේ මේ ඉරියව්ව ඇතුළත වෙන්න කියලා ගන්නවා බෑනේ ඉදිරියට ගිහිල්ලා තුන මේකට දාලා කරනවාද එක එක කරනවාද කියන එක මඩේ පැත්තේ වැඩිම ක්‍රියාත්මක වෙන එක නම් එක එක කරන්න කියලා ටීම් එකට යනවා. දකුණු වලේ වැඩි ක්‍රියාත්මක වෙන එක නම් තුන් එක වාර කරන්න කියලා කියනවා. ඒ ඔළුවේ ඇතුළු දෙන්නේ කියන්නේ. ඒක කාට කතා කරන්න කියලා මම දන්නේ නැහැ. දැන් මම කතා කරනකොට මේ මම වැඩ කරන්නේ කම්මුලේ දකුණු වලේ කියලා මම දන්නේ. මේ දෙක ප්‍රශ්න මේ දෙක එකට ජීවත් වෙනවා. එක වෙලාවකට අනුපාන පිළිවෙල. යම් නිකායේ යනානි කියලා සමස්තේ මේ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වෙන්න ඕනේ. ඉන්න මූඩ් එකේ හැටියට කොයි එක හරි කරන්නේ නැත්නම් දෙකම හොඳේ. ඔන්න කය ඇතුලේ හිත තියෙන්නේ. ඒක මේ කරගෙන යන්න කරගෙන යන්න අපතර දෙහා තමයි මොකද දෙන්නේ. දැන් අපි මම හිතන්නේ අපි පැයකට වැඩි වෙලා ඉන්නේ. කොහොමද ප්‍රශ්න තෝරලා මම හිතන්නේ යම් ප්‍රමාණයක් හොඳයි තේරෙන්න සමහර ප්‍රශ්න පිටතදී අඩු කරන්න පුළුවන්. එතකොට අපිට අපේ මුලින් දෙන උපදේශ පන්ති විතරක් දාලා ප්‍රශ්න ගන්න නම් මම ඉල්ල හිතනවා. සංවිධානයේට ස්ථානික ප්‍රශ්න ඉදිරිපත් කරගොඩට කියලා දෙන්නේ. මේ මේ ප්‍රශ්න මේ කට ඉදිරිපත් කරේ නෑ මම ඔබ කියනවා. මේ ඉදිරිපත් කරේ නෑ මේ ලියන ක්‍රමයේ වැඩි ඒකට කරුණා කරලා ඒ අතට කියලා දෙන්න මොකද ලියන එක ලොකු දෙයක්. එතකොට සමාජයේ පාලන ආශ්‍රය වෙන්නේ. නමුත් අර වීපිකනට ආක්ෂන් දෙන්නේ යට තීරණ කරන්න පුළුවන්. මේක වෙන්න ඕන කියලා. ඒකට මේක කොහොම සම්මතයක් වශයෙන් කරගෙන යනවා. වැඩමුළු සංවිධායකයා විසින් තෝරලන ප්‍රශ්නවලට විතර උත්තර දෙනවා. වැඩමුළු සංවිධායකයා වැරදි ප්‍රශ්න තේරුම් දෙආ බැරිම ඊට පස්සේ දෝරපු නිසා උත්තර නොලැබුණොත් මම කියනවා අතාරින්න එපා. එයාට පොඩ්ඩක් කියලා දෙන්න ප්‍රශ්න දෙන්න හැදී. එතකොට අපිට ඉතුරු වෙන ප්‍රශ්න නන්දිය භාවනා කරන්නට යන ධෛර්යයක්. ඒකට ඕක ප්‍රශ්න දුන්න දාගත්තොත් සබාව අන්දමන්ද වෙනවා. ඒක අඩු කරන්න මේක හේතු කරලා තියෙන අපි අරිපත්‍ර වැඩේ කරනවා නම් පිටුට ස්තුතියි. වැරදි පැත්තට වැඩ කරනවා නම් ඉතින් පෞෂිත්ව වෙනවා කියලා කියනවා. ඒ සාපල වෙච්ච සීසක ගන්න තියෙනවා